කුද්දක නිකායෙහි කුද්දක පාඨ නැමැති ග්‍රන්ථයෙහි නවවැනි සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙන කරණීය මත්ත සූත්‍රය. එහෙම නැත්නම් මේ කරණීය මත්ත සූත්‍රය කුද්දක නිකායේම සුත්ත නිපාතේ නැමැති ග්‍රන්ථයෙහි උරග වර්ගයේ අටවැනි සූත්‍රය වශයෙන් නැවත සංග්‍රහ වෙනවා. හේින්ම පැහැදිලි වෙනවා. ඒතරම් බහුල වශයෙන් මේ බුද්ධ ශාසනයෙහි මේ සූත්‍ර දේශනාව භාවිතා වෙනවා කියන්නේ. මේ සූත්‍ර දේශනාව උතුම් වූ භාගතුන් වහන්සේ විසින්ම සවත් නුවර වාසය කරන සමයෙහි ශ්‍රාවකයෝ 500ක් අරමුණු කරගෙන දේශනා කරන ලද්දා. මෙහි නිදාන කතාව මෙන්න මේ ආකාරයයි. උතුම් වූ භාගතුන් වහන්සේ සවැත් නුවර උපකට්ටා නුවර වාසය කරන සමයේහි නානා වේරඤ්ජක භික්ෂූන් හැමින උන්වහන්සේගෙන් කර්මස්ථාන ගන්න. කර්මස්ථානයෙන් හඳුනන්නේ භාවනා කිරීමට අරමුණු. භාවනා කරන විදි. රාග චරිතයන්ට අසුබ කම්මස්ථාන දේශිතඥයන්ට සතරක් වූ මෛත්‍රී කර්මස්ථාන මෝහ චරිතයන්ට මරණ සති ආදී කර්මස්ථාන විතක්ක චරිතයන්ට ආනාපාන සති සද්ධා චරිතයන්ට බුද්ධානුස්සති ආදී කර්මස්ථාන බුද්ධ චරිතයන්ට චතුධාතු වවත්තානාදී කර්මස්ථාන මෙන්න මේ ආකාරයෙන් උතුම් වූ බුදුරජාන් වහන්සේට දමණය කළ යුතු පුද්ගලයන් පිළිබඳ ප්‍රභේද 84000ක් වටිනවා කියලා සඳහන් වෙනවා ත්‍රිපිටකේ. උන්වහන්සේ 84000ක් චරිතයන් අතුරේ ඒ පුද්ගලයාගේ චරිතය හොඳින් නුවණින් විමසලා බලලා සුදුසුම කර්මස්ථානය ලබනවා. භික්ෂූන් 500කට බුදුරජාන් වහන්සේ මෙන්න මේ ආකාරයට කර්මස්ථාන දෙනවා. කර්මස්ථානයක් ඉගෙන ගන්න විදි කීපයක් කියලා තියෙනවා. ආකාර පහක් ග්‍රන්ථවල සඳහන් වෙනවා. උග්ඝා ආකාරයෙන් ඉතා හොඳින් ආචාර්යවරයා හමු වෙන එක සාස්ෘණ නමේ කර්මස්ථානය ඉගෙන ගන්නවා. ඊට පස්ව ඒ කර්මස්ථානය පිළිබඳ තමාට තියෙන සැක නැති වෙනකම් ප්‍රශ්න අහලා निराකරණය කරගන්නවා පරිසුච්ඡා. ඉන්පසුව කර්මස්ථානය හොඳින් මනසට ගන්න ඕන. ඊට පස්සෙ ඒ කර්මස්ථානේ අර්පණ දක්වා ගෙනියනවා ධාන පිටුවට ගෙනියනවා. දැන් ඊට පස්සේ ප්‍රඥාවෙන් පත්‍යවික්ෂා කර බලන්න ඕනේ කියලා මේ විදි පහකට කර්මස්ථාන ඉගෙන ගන්න කියලා කියනවා. මේ භික්ෂුන් 500 භාගතුන් වහන්සේ හමුවේහි කර්මස්ථාන ඉගෙනගෙන ක්‍රමක්‍රමයෙන් සුදුසු බිමක් සොයමින් චාරිකාවේ යන ගමනේ හිමාලයට නුදුරින් නිල් මණික් වැනි ගල්තලා තිබෙන සීතල ඝන ඡායා තියෙන වෘක්ෂ තියෙන මුතු ඇට වගේ එහෙම නැත්නම් ඉතා පිරිසිදු වැලි තියෙන එක්තරා භූමි ප්‍රදේශයක් හම්බෙනවා පර්වතයක් ආශ්‍රිතව. මේ පර්වත භූමි ප්‍රදේශය ආශ්‍රිතව නුදුරින් දහසක් කුලගෙවල් තියෙන ගමක් තියෙනවා. එම නිසා මේ භික්ෂූන් මේ පර්වතය ආශ්‍රිතව ඒ රුක්ෂ මුල් වල එදා රාත්‍රිය ගත කරනවා. ආවාසයක් නැතුව. වෘක්ෂයන් මුල ඒ රාත්‍රිය ගත කරනවා. ගත කරලා පහවදා නුදුරේ තියෙන ගමට පිණුසිගා වඩිනවා. ඉතින් මේ ගමේ හිටපු දහසක් පවුල් වලට මේ භික්ෂුන්ගේ දර්ශනය අතිශයින්ම විශේෂ වූ දෙයක් වුණා. එම නිසා ඒ භික්ෂුන්ට ආරාධනා කළා මේ වස් තුන් මාසයෙන් මෙහි ගත කරන්න. සුදුසු පරිදි වීර වැඩිමිට සුදුසු කුටි 500ක් හදලා දුන්නා. කුටි 500ක් හදලා දීම සියලුම අංගෝපාංග වලින් සපුරල වස්වාසය කරන්න ආරාධනා කළා. මේ භික්ෂු එදා රැත් ඒ කුටි වල ඉඳලා පහවදා පිළිසිකාවට නා ඊට නුදුරු කියන වෙන ගමකට. අන්න ඒ ගමෙත් දහසක් පවුල් තියෙනවා. ඉතින් මේ පර්වතය ඉතාම සුදුසු ස්ථානයක් වස්වාසය කරන්න. මොකද ගොදුරුගම් දෙකක් තියෙනවා පිනිපින් සැසිරේ. ඒ හින්දා පින්ඳ පාත්‍රය පිළිබඳ කලාන්තයක් ඇති වෙන්නේ නැහැ. මොකද වීරවන්න භික්ෂූන්ට පහසුවෙන් ප්‍රත්‍ය උපදිනවා නම් එය නිර්වාණ අධිගමයට නැත්නම් නිවන් අවබෝධ කිරීමට ඉතාම සුදුසු වාතාවරණයක්. මේ භික්ෂූන් මේ පර්වත ආශ්‍රිතව මේ රුක්ෂ මුල් වල වැඩ ඉන්නකොට ඒ රුක්ෂයන්හි අධිග්‍රහිත దేవතාවෝ ඒ దేవතාවන්ගේ තේජස නැතු යනවා නිස්තේජස මොකද මේ භික්ෂූන්ගේ සීල තේජස ඒ තරම්ම වැඩි නිසා ඒ దేవතාවන්ට සිද්ධ වෙනවා රුක්ෂයන්ගෙන් බිමට වහින්නේ මේ దేవතාවුන්ට දරුවෝ ඉන්නවා කියලා සඳහන් වෙනවා. මේ දරුවෝත් අරගෙන වෘක්ෂ දෙවියෝ බිමට බැස්සලා. බැහැලා කල්පනා කරාලු කවද්ද මේ භික්ෂූන් නැවත යන්නේ? සාමාන්‍යයෙන් මේකට උදාහරණයක් කියනවා රජ රජ ඇමතියෝ යම්කිසි ගමකට ගිහාම ඊටා දුර පළාතකට ගියාම ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවලු තමන්ගේ එදිනෙදා රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා ඒ රජ රජමහානතියන්ට ඒගොල්ලගේ කාර්යභාරය කරගන්න ඉඩ දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වුණාලු මේ දෙවියන්ට. තමන්ගේ දේවල් කරගන්න බැරුව ගියාලු. මොකද සිල්වත් භික්ෂූන්ගේ තියෙන සීල තේජස නිසා. ඉතින් මේ දෙවියෝ කල්පනා කරලා බලනවාම කවද්ද මේක ඉවර වෙන්නේ? මේ උපද්‍රව ඉවර වෙන්නේ කියලා මාස 3ක්ම ගත වෙයි. එච්චර කාලයක් තමන්ගේ දරුවොත් එක්ක විමාන වලින් බැහැලා ගත කරන්න දෙවියන්ට අපහසුයි. ඒ නිසා දෙවියෝ කල්පනා කරගත්තා. ඉතාව දරුණු රූප පෙන්නලා භයානක ශබ්ද මවලා අතිශයින් දැරීමට නොහැකි වූ මට්ටමේ දුර්ගන්ධයන් නිකුත් කරලා මේ භික්ෂූන්ව මේ වාසස්ථානය පිළිබඳ කලකිරෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ සංඝ ස්තුරයන් වහන්සේ ළඟට භික්ෂූන් පැමිණියාම ඒ 500ක් දෙනාගේ නායක වහන්සේ ළඟට පැමිණියාම ඒ සංඝ ස්තුරයන් වහන්සේ භික්ෂූන්ගේ ප්‍රශ්න කරනවා "අවත්නි නුඹලා මේ පර්වතය ළඟට එනකොට බොහොම ප්‍රකෘති තත්වයෙන් ප්‍රසන්න වූ ඉඳුරන් සහිතව බොහොම නිරෝගීව හිටියා. නමුත් දැන් බොහොම සුදුමැලි වෙලා මලානික වෙලා බොහොම අඩපණ වූ තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. මොකද්ද මේකට හේතුව? කියලා අහුවාම ඒ භික්ෂූන් කියනවා ස්වාමීනි අපිට භයානක රූප පේනවා රාත්‍රියේ. භයානක ශබ්ද ඇහෙනවා. හිත එකඟ කරගන්න අමාරුයි. සිහිය පිටවන්න අමාරුයි. ඉන්පසුව දැරීමට නොහැකි දුර්ගන්ධයන් එනවා. ඒ දුර්ගන්ධයන් හිස් මොලය තුලට මේ මොලය තුලට පවා කාවදිනවා. බලවත් හිස රුදාවක් හැදෙනවා. ඒ නිසා අපිට භාවනාවේදී අමාරුයි. මේ සිද්ධිය සාකච්ඡාවට දෙන්නට පස්සේ ඒ සංඝ ස්ථිරන් වහන්සේ තීරණය කරනවා නැවත බෞද්ධ වහන්සේ ළඟට යන්න. බෞද්ධ වහන්සේ ළඟට යන්න තීරණය කළ ක්‍රමක්‍රමයෙන් නැවත සවැත් නුවරට ගමන් කරනවා. සවැත් නුවරට ළඟා වෙලා බෞද්ධ වහන්සේ ළඟට ගිහින් ගෞරවයෙන් වැඩලා එකක් පසෙක වාඩි වෙලා මෙන්න මේ කාරණේ කියන්න හදනවා. ඉතින් බෞද්ධ වහන්සේ අහනවා වික්ෂූනි මම වස් කාලේ අතරතුර චාරිකා කරන්න තහනම් කරලා තියෙනවා. නුඹලා ඇයි නැවත පැමිණියේ? ඉතින් භික්ෂූන් මේ සියලු විස්තරය භාගතුන් වහන්සේට දන්වනවා. දැන්වාම භාගතුන් වහන්සේ සියලු දඹදිව තමන්ගේ ඥානය නාවර්ජිනය කරලා බලලා ඒ භික්ෂුන්ට කියනවා භික්ෂූනි තොපගේ අරහත්ත්වය පිණිස මේ දඹදිව අන්‍ය වූ එකම ස්ථානයක්වත් මම දකින්නේ නැහැ. නුඹලා අරහත්ත්වයටපත් වෙන්නේ ඒ ස්ථානෙදීම තමයි. නමුත් දෙවියන්ගේ බය නැතිකරන්න මෙන්න මේ සූත්‍ර දේශනාව ඉගෙන ගන්න කියලා මේ කරණීය මත්ත සූත්‍රය දේශනා කරනවා. දේශනා කරලා උන්වහන්සේලාට ආරක්ෂක පිරිත වශයෙන්ද කමඨාන වශයෙන්ද යන ප්‍රෝජන දෙකම සලකලා මේක මේ සූත්‍රය භාවිතා කරන්න කියලා අවශ්‍ය පරිදි උපදෙස් දීලා යවනවා. මේ භික්ෂූන් නැවත ඒ පර්වතාශ්‍රිත ස්ථානයටම යනවා. ඉහින් මෙන්න මේ සූත්‍ර දේශනාව පිරිතක් වශයෙන් භාවිතා කරාම දෙවියන්ට අවබෝධ වෙනවා මේ භික්ෂූන් Tamanට නරකක් කරන්න ආපු පිරිසක් නවනවලු. ඉන්පසුව මේ දෙවියෝ තුල මෙත්සහගත සිතුවිලි ඇති වෙලා මේ දෙවියෝම ඇවිල්ලා මනුස්ස වෙස්යෙන් ඇවිල්ලා ආවාස ගෙවල් එහෙම නැත්නම් ඒ සුදුසු පරිදි ඒ අමදින තැන අමදලා හැන් වඩා තියන උපස්ථාන කරන්න පටන් ගන්නවා සංඝයාස. මේ භික්ෂූන් 500 නමක් ඒ මාස 3 මුළුල්ලේම මේ කරණීය මත සූත්‍රයම භාවිතා කරලා පිරිතක් වශයෙන් සහ කමඨහන වශයෙන් හිත වඩලා භාවනා කරලා උතුම් වූ අරහතේටපත් මේ තමයි මේ කරණීය වත්ත සූත්‍රයේහි නිදාන කතාව. මොකද මේ බුදුජාන් වහන්සේ මේ භික්ෂූන්ට අවවාද කරනවා සංවේගයට පත්විය යුතු මහා වස්තු අට ගැන හිතන භාවනා මොනවද මේ අට්ඨමා සංවේග වස්තු කියන්නේ ಜಾති ඉපදීම ගැන මතක් කරන්න නැවත ඉපදෙන්න වෙනවා නැවත මේ සියල්ලම මූලසිත සිද්ධ වෙනවා ඉතින් ඉපදීම ස්වභාවයෙන්ම දුකක් නොදන්නා තැනක ඉපදීම තවත් දුකක් නොදන්නා ආකාරයකට ඉපදීම නොදන්නා පිරිසක් නැති ඉපදීම යනාදී වශයෙන් ඉපදීම නොඑක ආකාරයෙන් දුකක්. ඉතින් සංවේගයට පත් වෙන්න සුදුසුයි. ජරාව වයසට යෑම. ජරා කියන්නේ වයසට යෑම. ඒ වයසට යෑම කියන්නේ දුකක්. ඉතා කුඩා කාලේ කෙනෙක් කැමති ශක්තිවන්තයෙක් වෙන්න එහෙම නැත්නම් හොඳින් ඇවිදින්න, දුවන්න යම් යම් ක්‍රියාකාරකම් කරන්න. තරුණ කාලේ වෙනකොට ඔහුට තමන් හිතාගත්ත ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඔහු සතුට වෙන්න ගත්ත ගමන් එක කාලයකින් ඔහුට ඇස් පේන්නේ නැති වෙනවා. හම් ඇහෙන්නේ නැති වෙනවා. හම රැළියට එන්න ගන්න. ජනාදී වශයෙන් මේ ස්ථානයේ කකුල තියනවා කියලා තිබ්බට වෙන ස්ථානයක තමයි තියනවා කියන්නේ. ටික දවසක් කියනවා. ඉතින් මෙන්න මේ පස්තේට කියනවා ජරා. නැත්නම් වයසට යනවා. එනේ වයසට යෑම සංවේගයේ ඉපදීමට සුදුසු කාරණාවක්. ව්‍යාධි ඒ කියන්නේ ලෙඩ රෝග සෑදී. ලෙඩක් හැදුනම තමයි තේරෙන්නේ ඒ ලෙඩේ කොයිතරම් වේදනාකාරීද කියලා. මොකද කෙනෙක් කියනවා ඒ පුද්ගලයාට දතේ අමාරුවක් හදුනාම දත් කැක්කුම නම් විසා විචාර වේදනාවක් ඒක තරන්න බැහැ. ඒ පුද්ගලයාට ඒ වෙලාවට හිතෙන්නේ ඇඟේ වෙන කොහේ හරි ලඩක් තුනක් කවන්නේ මේ දතේ ගැට කරේ. ඒ වුණාට ඇහි අමාරුවක් හදුනහම ඒ පුද්ගලයාට හිතෙනවා මේ ඇහි අමාරුව තරම් නම් අමාරු ලඩක් නැහැ. වෙන කොහෙවත්. ඒ වගේ කනේ අමාරුවක් හදුනත් ඒ වගේම තමයි. ඉතින් මෙන්න මේ ආකාරයට මොන ලෙඩේ හැදුනත් වේදනාව ඉතාම වැඩි වෙන්න පුළුවන්. සියලුම අපගේ එදිනෙදා කටයුතු අඩාල වෙලා සිහිය නැති වෙලා ප්‍රඥාව පිහිටවන්න බැරි වෙලා යොදා ගන්න බැරි වෙලා සිහිය පිහිටව ගන්න බැරි වෙලා ප්‍රඥාව යොදා ගන්න බැරි වෙලා තමන්ගේ පියවි තත්වයෙන් නිදිලා බොහොම පහත් තත්ත්වයකට වැඩෙනවා මේ ලෙඩක් දුණු පුද්ගලෙක්. ලෙඩ හැදෙන්න ප්‍රවණතාවක් තියෙනවා නැත්නම් අපි ඕනෑම වෙලාවක ලෙඩක් හැදෙන සුදුසු මට්ටමේ ඉන්නේ කියන එක සංවේගයට පත් වූ කාරණයක් නෙවෙයි. එම නිසා මේ අටමහා සංවේග වස්තු වලට පළවෙනි ඒවා හැටියට කියන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ. අතරින් තමයි මරණ. මරණය කියන එක එනකොට වේදනාව මේ ලෝකයේ තියෙන උපරිම වේදනාව. මරණීය වේදනාව තමයි මේ ලෝකයේ තියෙන උපරිම වේදනාව හැටියට දැකෙන්නේ. වෙන කෙනෙක් මරුණාම අපිට වේදනාව දැනෙන්නේ නැති වුණාට අපි මරණ වෙලාවට ඒක ඉතා හොඳින් දැනෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ වේදනාව මේ තරම් කියලා කියන්න කෙනෙක් ආපහු ඇවිල්ලා කියන කෙනෙක් නෑ. ඒ නිසා අපිට මේක සිද්ධ වෙනකම්ම සමහර කෙනෙක් දන්නේම නැහැ මරණීය වේදනාව ගැන. නමුත් මරණය ලඟ වුණාම නම් කෙනෙකුට සිහිය එනවා. ඒත් එතකොට පරක්කු වෙනවා. මරණය වෙන්නේ කොයි තැනද? කොයි කාලයේද? කොයි දවසේ දවසේ කොයි වෙලාවේද? මොන ආකාරයකද? එහෙම නැත්නම් මේ මරණයට පත් වෙච්ච පුද්ගලයා එහෙම නැත්නම් මම මරණයට පත් වුණොත් මගේ ඇඟ තනි ඇඟක් හැටියට තියෙයි. එහෙම නැත්නම් කැලි දෙක තුනකට තියෙයි. එහෙම නැත්නම් කුඩු වෙලා තියෙයි. එහෙම නැත්නම් අන්යන්ට අඳුරගන්න පුළුවන් ආකාරයට තියෙන්නේ. බැරි ආකාරයට තියෙද යනාදි වශයෙන් මරණය ඕනෑම ආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මරණය තියෙන්නේ කවදද කියලා අපිට හිතන්න බෑ. මොකද මහා සේනා තියෙන මායත් එක්ක අපේ කිසි ගිවිසුමක් නැහැ. මෙච්චර කාලයක් මට දෙනවා. ඒ කාලය තුලත් මට මරණය ලබා දෙන්නේ නැහැ කියලා මාරයත් එක්ක යොසුමක් ඒක සූත්‍ර දේශනාවලම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙන්නේ. ඒ නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං ආතාපි වීරය අදම කළ යුතුයි. හෝ ජඤ්ඤා මරණං සුවේ. ඒක මරණවා කියලා කවුද දන්නේ? බුදුහාම දේශනා කළා. ඉතින් මේ කරුණු සලකලා බලනකොට මරණය කියන්නේ සංවේගී ඉපදිය යුතු කරුණක්. මරණය එන්න කලින් කෙනෙකුට පුළුවන් නම් මරණය සිහි කරන්න. ඒ භාවනාවක් විදියටත් දිනු කරන්න කියලා තියෙනවා මරණ සතිය කියලා. අන්නේ පුද්ගලයාට අප්‍රමාද හිමි වෙනවා. අප්‍රමාදය ඇති කරගන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. මේ තමයි සංවේග වස්තු අතෙන් හතරවෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ. පස්වෙනි එක තමයි සතර අපාදුක. නිරය ලෝකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය සහ අසුර ලෝකය කියන සතර අපාය. මේ අපායවල හතරට ගියහම කවදාක්වත් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න තැනක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න වෙලාවක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න සිහියක් එන්නේ නැහැ. සමහර අසුර නිකායවල සැපටිනවා කියලා සඳහන් වෙනවා. නමුත් ඉතුරු ලෝක තුනේ නම් ඒකාන්තයෙන්ම දුක. ඒකාන්ත දුක කියලා කියන්නේ සැපක් නිමාඩුවකටත් ලැබෙන්නේ නැති නිසා. ඒකාන්ත දුක. දැන් මනුස්ස ලෝකේ නම් සැප සහ දුක මිශ්‍රයි. ඒ නිසා Brahmacharyaව කියන එක ඇති වෙන්න සුදුසුයි. මොකද අපි යම් කිසි සැපයකට ඇලුනත් ඒ සැපය ඉවර වෙනවා. ඒ නිසා සිහිය උපදිනවා. නැත්නම් එක දිගටම අපි දැන් යම් කිසි සැපයකට ඇලුනහම එක දිගටම මේ සැපේ යෙදিলা ඉන්න පුළුවන් වුණා නම් දෙවියන්ට වගේ සිහියක් නෙමෙයිද? හිතලා බලන්න යම් කිසි කෙනෙක් චිත්‍රපටයක් බලන්න පටන් ගත්තොත් ලස්සන රූප දකින්න ආසාවෙන් ඒක හය ගන්නකදී ඉවරයි. එහෙම නැත්නම් ඊට වඩා වේලාවක් ඒක කරන්න ගියොත් එම ඇහැරි දෙන්න ගන්න. නැත්තම් ඔලුවක කියන්න ගන්න. ජනාදි වශයෙන් නොඑක් විරුද්ධ පැත්ත එහෙනම් දුක් සහිත දේවල් අපේ ශරීරය තුළ ඇති වෙනවා. අන්න එහෙම වුණා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා කාලකාලිකව නවත්තන කොට හිතලා බලන්න. ඉතින් අවස්ථාවක් තියෙනවා හිතලා බලන්න. මනුස්ස ලෝකේ. නමුත් දිව්‍ය ලෝකේම අවස්ථාවක් නැති බව තමයි සඳහන් වෙන්නේ. මනුස්ස ලෝකේ නම් බඩගින්නේ ඉඳලා යම්කිසි ආහාරයක් ගත්තොත් ඉතාම රසවත් භාවයක් දැනෙනවා. නමුත් ටික වෙලාවක් ටික වෙලාවක් වැඩිපුර ආහාරයට ගත්තොත් එම ඒ රසවත් භාවය නැති වෙලා යනවා. තව ටික වෙලාවක් ගත්තොත් එම අප්‍රියාවට එනවා. එහෙම නැත්නම් වමනේ කිරීම දක්වා ඒ වැඩි වෙන්න පුළුවන්. නමුත් දිවි ලෝකෙ එහෙම නෙමෙයි බලන්න. යම්කිසි පංචකාමයක රසයක් විඳින්න පටන් ගත්තොත් ඒ පංචකාම රසය අපේ අවුරුදුලින් කියනවා නම් අවුරුදු 50ක් 100ක්වත් පවත් ගන්න පුළුවන් මට්ටම කියලා තියෙනවා. ඒ නිසා අතිශයින්ම ප්‍රමාදයටපත් වෙන්න පුළුවන්. සැපේ නිසා, සැපේ වැඩි නිසා. නමුත් මේ බ්‍රහ්මචාරිත්වයට සුදුසු ආකාරයෙන් තමයි මේ මනුස්ස ලෝකේ මා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ manussත්වය කියන එක දුර්ලභ අවස්ථාවක් වෙනින් හඳුන්වන්නේ ඒක. අපාය ආදී තැන්වලදී දුක වැඩි නිසා සිහිය නැහැ. දිව්‍ය ලෝක ආදී තැන්වලදී සැප වැඩි නිසා සිහිය නැහැ. සැප දුක මිශ්‍ර මනුස්ස ලෝකේ සිහිය පවත්න්නේ ඊටම සුදුසු ස්ථානයකදී දේශනා කරනවා. අපායකට ගියාම තියෙන මේ සංවේගයට පත්විය යුතු කාරණේ මොකක්ද? ඒක බුද්ධලේ එක්තරා අවස්ථාවක අපායකට ගියොත් උපත්ති වශයෙන් නැවත උපත්ති වශයෙන් මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයට යන්න සිද්ධ වෙන්නේ නාම කලාතුරකින් විය සිදුරක් මහා සාගරයේහි උතුරට දකුණට නැගෙනහිරට බටහිරට සුළඟින් hama යනවනම් එක කන කැස්බෑවේ අවුරුදු 100කට සැරයක් මූද යට ඉඳලා උඩට ඇවිල්ලා මූදෙන් උඩට ඔළුව දාලා නැවත පල්ලහට යනවනම් මේ කන කැස්බෑවා මේ විය සිදුරෙන්නේ මේ මහා සාගරේ විශාලත්වය සලකලා බැලුවාම මේ විය සිදුරෙන්න මේ කන කැස්බෑවා ඔළුව දමන්න තියෙන හැකියාව මොකක්ද? සාමාන්‍ය වශයෙන් ගත්තම හැකියාවක් නැති තරම්. නමුත් තාම දීර්ඝ කාලයකදී එක සැරයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත නැමැති සූත්‍ර දේශනා කරනවා මහණෙනි මේ කනකස් බෑවා විසුදුරෙන් ඉතා ශීඝ්‍රයෙන් ඔළුව දානවා. එකවරක් මේ අපායකට ගිය පුද්ගලයෙක් නැවත මනුස්සත්වයට එනවට වඩා ඒ නිසා මේ අපාය භය කියන එක අපාය උප්පත්තිය කියන එක සංවේගයට සුදුසුම කාරණය. මේ පස්වෙනි සංවේග වස්තු. හයවෙනි එක තමයි අතීතේ අපි සංසාරේ නොඑක් ආත්මභාවයන්හි විඳි දුක්ඛන්දරාව. මනුෂ්‍ය වශයෙන් විඳි දුක්ඛන්දරාව. කොහොමද මනුෂ්‍ය වශයෙන් අපි දුක් විඳින්නේ? ඕනතරම් අපේ ඉස ගසා දමන්නේ අත කපන්නේ කකුල කපන්නේ අපේ දරුවෝ අරන් යන්නේ අපේ දරුවෝ අපි ඉදිරියේ මරන්නේ අපේ භාර්යාව අරන් යන්නේ අපේ අම්මල තාත්තලා මරන්නේ අපේ අම්මල තාත්තලට දරුවන්ට නැත්තම් ඥාති මිත්‍රාදීන්ට ලෙඩ හැදෙන්නේ මිය යන්නේ නැති වසංගත දුර්භික්ෂ වලින් මිය යන්නේ නොඑක් රජවරුන්ගේ උදාහරණයක් ලක් වෙලා මේ ප්‍රදේශ පිටින් ගිනි තියන්නේ. ජනාධි වශයෙන් කියලා නිම කරන්න බැරි තරම් මනුස්ස ලෝකයේ දුකක් ඒකට කිසිම සමාන කරන්න බැරි තරම් දුකක් සතර අපායදී කියලා කියන්නේ මේ හැමෝම. අපි හැමෝම අනන්ත අප්‍රමාණ ජීවිතවල හිතාගන්න බැරි තරම් දුක් ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. මෙන්න මේකට කියනවා අතීත වෘත දුක් එහෙම නැත්නම් සංසාරයේදී අපි විඳපු දුක්කේ. මේ තමයි 6 වෙනි සංවේග වස්තු. ඒ කල්පනා කරන කෙනෙකුට අප්‍රමාදය හොඳින් ලබා ගන්න උනන්දුවක් එනවා. ඒකයි සංවේග වස්තු කියලා කියන්නේ. දැන් අපි මේ අවස්ථාවේදී සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම් මාර්ගඵල ලබා ගත්තේ නැත්තම් ඇතිවන දුකක් තියෙනවා. ඒක තමයි හත්වෙනි සංවේගවත් අනාගත සංසාර දුක. දැන් අපි මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්තේ නැත්නම් මොකද මේ ඒ ප්‍රයෝජන ගත්තේ නැත්නම් කියලා කියන්නේ දැන් ගොඩක් අය හිතන් ඉන්න මේ බුද්ධෝත්පාද කාලයක් අපි බුද්ධාගමේ ඒ නිසා අපි දැන් ඉදිරියට ඉන්නේ. එහෙම හිතන්න එපා. මොකද බුදුරු අපේ බෝසත්යන් වහන්සේම මේ මහා බෝසත්යන් වහන්සේම පෙරම් පුරන්න ගත්තට පස්සේ බුදුවරු 512027ක් ගිහි වෙලා තියෙනවා. ඒ සියලුම සම්මා සම්බුදුරයෝ මේ ධර්මයේම දේශනා කළා. මේ 512027ක් වූ සම්මා සම්බුදුරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. නමුත් තාම මේ ස්ථානයේ ඒ කියන්නේ මේ අවස්ථාවට වැඩි අවස්ථාවල් තිබිලත් අපි ප්‍රයෝජන කරන්නේ නැහැ කියන්නේ. බුදුරු ජීවමානව දැකලා ප්‍රයෝජනට අරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ රූපය දැක්කට උන්වහන්සේ දකින්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මය දැක්කොත් තමයි උන්වහන්සේ දැක්කා. ඒ නිසා මේ අවස්ථාව අපි අත්හැරියොත් අනාගතයේ විඳින්න තියෙන දුකත් අතීතයේ විඳින්න තිබ්බ දුකට ම සමාන දුක අනාගතයටත් අපිට විඳින්න වෙනවා. මොකද අපේ නිදීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. මේ තමයි හත්වෙනි සංවේග වස්තුව. අටවෙනි සංවේග වස්තුව තමයි වර්තමානයේ ආහාර පරිවේෂණයට තියෙන දුක. දැන් මොනවා මොනවා කරනවද දැන් ජීවත් වෙන්නේ? කොයිතරම් වෙහසක් වෙන්න ඕනේ ජීවත් වෙන්නේ. එයත් බොහොම දුකක්ම තමයි. ඉතින් මෙන්න මේ සංවේග වස්තු 8 අනුව සංවේග උපදවල තමයි කර්මස්ථානය දෙන්නේ. බුදුරජාන් වහන්සේ. ඒ නිසා ඒ භික්ෂූන් තමන්ගේ සම්පූර්ණ වීරිය යොදලා මේ මාස තුන මේ කර්ණීයමත සූත්‍රය පිළිබඳව තමන්ගේ ඥානය වැඩිවීමට මෛත්‍රී භාවනාව වැඩිවීමට යෙදුවා. ඒ නිසා උන්වහන්සේලා අරහත්ත්වයටපත් වුණා. නමුත් අපි කොහොමද මේ කර්ණීය සූත්‍රය ආවිච්චි කරන්නේ? යම් කලයක අටපාඩම් කරගෙන සමහර වුමනා වෙච්ච වෙලාවකට විනාඩි 5 10ක් ඇතුළත ඒක සජ්ජායනා කරලා නවත්තලා. ඉතින් අපිට ඒ වගේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් වෙයි. අමාරු නේද? මොකද මේ තරම් ප්‍රඥාව තිබ්බ හේතු සම්පත් තිබ්බ භික්ෂූන්ටත් මාස 3ක් මහසින් මහන්සි වෙන්න සිද්ධ වුණා නම් අපිට මේක විනාඩි 5කින් 10කින් කොහොමද කරන්නේ? අපි ඊට වඩා මහන්සි. අන්න ඒ වීර්ය අදිෂ්ඨානය තියාගෙන ඒ වීර්ය අදිෂ්ඨානය සහිතව මේ කර්මීයමත් සූත්‍රයට කර්මීයමත් සූත්‍රය හොඳින් අවබෝධ කරගන්න. එය තමන්ගේ ජීවිතයට අදාළ වෙන හැටි අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතේ යොදාගෙන හිත දියුණු කරගෙන මාර්ගඵලලාභී තත්ත්වයටපත් වෙන්න ඕනේ කියන තමයි දැන් අපිට සලකන්න. දැන් අපි හිතන්න ඕන සාමාන්‍ය සූත්‍ර දේශනාවක් අහලා කෙනෙක් යනවනම් කලින් හිටිය පුද්ගලයාම නම් යන්නේ. එයාගේ කිසිම චර්යාවක් වෙනස් වෙලා නැත්තම් ඒ පුද්ගලයා ඒ සූත්‍රය තේරුම් අරන් තියෙනවා. සූත්‍රය තේරුම් අරන් නැහැ. යම් කිසි පුද්ගලයෙක් ධර්ම දේශනාවකට පැමිණියාම ඒ ධර්ම දේශනාවෙන් නියම ප්‍රයෝජනෙ ගත්තනම් ඔහු වෙනස් පුද්ගලෙක් බවට පත් වෙනවා. ධර්මයේ රසයක් දැනিলা අවබෝධ වෙලා ප්‍රීතියටපත් වෙලා තමන් කරන වැරදි අවබෝධ වෙලා ඒ වැරදි හදාගන්න අදිස්ථාන කරලා ඒ පිළිබඳව වීර වඩනකොට ඔහුට පුළුවන් වෙනවා තමන්ගේ කලින් තිබ්බ වැරදි ජීවිතයට වඩා උසස් ජීවිතයකට තමන්ගේ ජීවිතය පත් කරගන්න. ඉතින් මෙන්න මේ කාරණා ටික සිද්ධ වුනේ නැත්නම් සූත්‍ර 1000ක් ඇහුවත් එතනම තමයි. ඒ නිසා අදිස්ථාන කරගන්න මේ සූත්‍ර දේශනාව අහලා තමන් දියුණු වෙනවා. තමන්ගේ කෙලෙස් අඩු කරගන්න. තමන් ඊට වඩා දියුණු තත්ත්වයකටපත් වෙනවා. දැන් අපි බලමු කර්ණීයමත් සූත්‍රය පිළිබඳව. කරණීය මත්ථ කුසලේ. කරණීය අනුවෙන් හඳුන්වලා තියෙන්නේ කළ යුතු. අත්ථ කියලා කියන්නේ ප්‍රතිපදාවට. එහෙම නැත්නම් තමන්ව දියුණුවටපත් වෙන ක්‍රියාදාමය. යම් කිසි දෙයක් කිරීමෙන් තමන්ට දියුණුවක් ඇති වෙනවා නම් අන්න එය කිරීම තමයි කරණීය අනුවෙන් හඳුන්වලා තියෙන්නේ. අත්ථ කුසල යනුවෙන් හඳුන්වලා තියෙන්නේ මේ ලෝකය සහ ඊළඟ ලෝකය. විත ධම්මේ හා සම්පරායක අර්ථය කියලා කලින් කියන්නේ මේ ලෝකයේ හා ඊළඟ ලෝකයේදී තමන්ගේ දියුණු ඇති කරන දේවල්. සංතම් පදක් යනුවෙන් හඳුන්වලා තියෙන්නේ නිර්මාණ. අபிසමික් යනුවෙන් හඳුන්වලා තියෙන්නේ අවබෝධ කිරීම නැත්නම් ලබා ගැනීම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං යම් නිර්වාණයක් දිනනවා නම් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම අවබෝධ කිරීම පිණිස කළ යුතු කුසල් කළ යුතු දේවල් තමයි මේ සූත්‍රයේ දේශනා මොනවද සක්ඛෝ සක්ඛෝ යනුවෙන් හඳුන්වන්නේ සමතෙක් වෙන්න ඕනේ දක්ෂෙක් වෙන්න ඕන. ඌජුච කියලා කියන්නේ තමන්ගේ වංකභාවය නැත්තම් තමන්ගේ ඇද ගති නැති කර ගන්න ඕන. සූජුච කියලා කියන්නේ මනාව ඍජු වෙන්න ඕන. සාමාන්‍ය කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි බවට පත් වෙනටත් වඩා උතුම් වූ බුදුරජාන් වහන්සේගේ ඍජු නිවන් මාර්ගයට පිළිපන්න කෙනාට සූචූචයන්ෙන් හඳුන්වනවා. ඔහු නිවනට කෙටිම මාර්ගය ගමන් කරනවා. ඒ නිසා සූජු මනාවෘජු වෙලා තියෙනවා. සුවච කියලා කියන්නේ අවවාද දෙන්න සුදුසු බුද්ධලේ. සුවචයි කීකරු. මෘදු කියලා කියන්නේ මෘදු ස්වභාවයක් ඇති බුද්ධලේ. අනතිමානියන් හඳුන්වන්නේ නිහතමානී බව. මොනවාද කරණීය සහ අකරණීය ධර්ම යනුවෙන් ඉන්පසු විස්තර කරනවා. අකරණීය ධර්ම කියලා කියන්නේ සීල විපත්තිය. සීල් සම්බන්ධ තමන්ගේ දුර්වලකම්. දිට්ඨි විපත්ති කියලා කියන්නේ සම්මා දිට්ඨිය අඩුරුඩුකම්. ආචාර විපත්ති ආචාර ගෝචර ආජීව විපත්ති කියලා කියන්නේ ජීවත් වීම පිණිස කරන්නා වූ වැරදි යන කාරණා වලට කියනවා අකරණීය ධර්ම. කරණීය ධර්ම තමයි කය වචනය සහ මනස සංවර කර ගැනීම. එම නිසා මෙන්න මේ කරණීය සහ අකරණීය ධර්ම තියෙන බැවින් කුසල් සඳහන් කරලා තියෙනවා අත්ථ කුසල සහ අනත්ථ කුසල යනවා. යම් කිසි දෙයක් කරාම දියුණුවක් ලැබෙනවා නම් අත්ත කුසල. යම් කිසි දෙයක් කිරීමෙන් නැත්නම් ප්‍රතිපදාවක් රැකීමෙන් පිරිහෙනවා නම් අනත්ත කුසල. එනුවේ හඳුනගන්න. බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් වික්ෂූන් මුල් කරගෙන තමයි දේශනා කරන්නේ. මොකද මේ සිව්වණක් පිළිසෙන් වික්ෂූන් ප්‍රධානයි. වික්ෂූන් අරමුණු කරලා දේශනා කරනවා. නමුත් මේ සූත්‍ර දේශනාව අනුව පිළිපදින ගිහියෙකුට පවා තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන්. අපි ප්‍රථමයෙන් සූත්‍ර දේශනාවේ තිබෙන භික්ෂූන් පිළිබඳ සඳහන් කරලා තියෙන දේවල් සලකලා බලමු. ගිහියන්ට එය කුමන ආකාරයෙන් යෝග්‍යද කියන නව සලකලා බලමු. යම්කිසි පැවිද්දෙක් තමන්ගේ සිල් හදා ගන්නවා නම් එක්විසි අනේසනයටපත් වෙනවා නම් ඒ කියන්නේ ජීවිකාව පිණිස නොකල යුතු දේවල් 21කින් යම් සිදක් කරනවා නම් මොනවද කියනවා නම් උණබට දීම ඒ කියන්නේ පන්සලේ සංඝ සතු දේවල් රායකයන්ට හෝ අනුන්ට හෝ ජීව පිළිබඳව සඳහන් කරලා තියෙනවා උණබට දීම කොළ වර්ග දීම පුෂ්ප වර්ග දීම ඵල වර්ග දීම දැහැටි දඬු දීම, මෝදෝන පැන් දීම, නහන පැන් දීම, නහන සුණු දීම, සබන් වර්ග ආලේපන වර්ග පවුඩර් වැනි ආලේපන වර්ග දීම, සාතු කම්මතා. ඒ කියන්නේ තමන් පහත් කරලා නිහිය උසස් කරලා කරන කතාව. අනවශ්‍ය පරිදි ගිහියන්ගේ සිද්ධා ගැනීම පිළිසි. විශේෂ පරිදි. මුග්ග සුප්පත නම් වූ ධර්මය සහ අධර්මය, සත්‍ය සහ අසත්‍ය මිශ්‍ර කොට කතා කිරීම. පාරිභත්තක කියලා කියන්නේ දායකයන්ගේ දරුවන් සුරතල් කිරීම. දායකයන් හිතවත්භාවය එන්නේ පිණිස. ජංග පේසනිකතා යනුවෙන් හඳුන්වන්නේ ගිහියන්ගේ කාර්යභාරයන් ඉදිරිම සඳහා ඒ තැන් වලට ඇවිදගෙන යාම. වේද කර්මය, වෛද්‍ය කර්මය, දූත කර්මය ගිහියන්ගේ හානිද පණක් ගෙනියයි. වාස් විද්‍යාව, නැකත් විද්‍යාව, නැකත් කීම, නොයි කාර්යයේ දීගනිකාය සීලස්කන්ධ වර්ගයේ සූත 13ේම මෙය චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය වශයෙන් එන ඒ උපසම්පදා සීලයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. මෙතනදී අපි ඉතා කෙටි හඳුන්වීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අංග විද්‍යාවෙන් නොඑක් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට නොකල යුතුයයි අවවාද කරන ලද ජීවනෝපාය පිණිස කරන දේවල් සඳහන් කළ තියෙනවා. ඒවට කියන්නේ එක්දිසි අනේසන. මෙන්න මේවා නොකර සිටීමෙන් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. යම්කිසි භික්ෂුවක් මේවා කරනවා නම් ඒ කර්මය මෙතන සඳහන් කරලා තියෙන අනත්ථ කුසල. මොකද යම්කිසි ප්‍රතිපදාවක් රැකීමෙන් නැත්නම් ජීවත් වෙන ක්‍රමයකින් ඒ පුද්ගලයා ඉන්න තත්ත්වයට වඩා පහත් තත්ත්වයට වැටෙනවනම් ඒ මහා අනර්ථකාරී දෙයක්. ඒක අනත්ත කුසල වශයෙන් අමන්ට නරකක් කර ගැනීමට තියෙන දක්ෂතාවයක් වශයෙන් හඳුන්වලා තියෙනවා. ඊට තමතරව හැසිරිය යුතු තැන් සහ හැසිරිය නොයුතු තැන් සඳහන් කරගෙන හැසිරිය නොයුතු තැන් වල සඳහන් කරලා තියෙනවා. වෛශ්‍යාවන් සිටින ප්‍රදේශ හනවැන්දුම් ස්ත්‍රී සිටින ප්‍රදේශ අරුණ කුමාරිකාවන් අල්වාස ස්ත්‍රී සිටින ප්‍රදේශ පණ්ඩකයන් සිටින ප්‍රදේශ වික්ෂුණීන් සිටින ප්‍රදේශ වික්ෂුණී සිට ප්‍රදේශ පානාගාර මේක බීම වර්ග කියන තැන මෙන්න මේ තැන්වල හැසිරෙන්න එපා කියලා බුදුහාමුදුරු වික්ෂුණී දේශනා ඊට අමතරව රජ රජ ඇමතියෝ තීර්ථක තීර්ථක ශා วก ව සමග ගිහි සංසර්ගයෙන් වාසය කිරීම. ඒ කියන්නේ ගිහියෙක් රජවරු ආශ්‍රය කරනවා වගේ ගිහියෙක් තීර්ථකව ආශ්‍රය කරනවා වගේ ඒ පුද්ගලයන් ආශ්‍රය කරොත් එය නපුරුත් දැක්කීටේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව සද්ධාව නැති බුද්ධ ශාසනය පිළිබඳව සද්ධාව නැති පරම්පරා ආශ්‍රය කිරීම. එහෙම නැත්නම් සද්ධාව නැහැ කියලා හඳුන්වලා තියෙන්නේ ගරු කරන්නේ නැහැ. ආක්‍රෝෂ පරිභව කරනවා, වැරදි හොයන්න උත්සාහ කරනවා. නොදීනුව කැමති. මේ බුදු ශාසනයේ පිරිහීම දකින්න කැමති කුල ආශ්‍රය කරනවා යම් කිසි වික්ෂුව. එයත් නොකල දේවල් වලින් කටේ සනාක. මෙන්න මේ සියල්ල අනත්ථ කුසල යනුයි හඳුනගන්නේ. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ අත්ථ කුසල කිරීම. අනත්ථ කුසල නෙමෙයි. මේ අනත්ථ කුසල කිරීමෙන් එක්තරා තැනක දේශනා කරලා තියෙනවා. ශ්‍රමණ යකෙක් වෙන්න පුළුවන්. බොහෝ දුක් අනුභව කරන්න වෙනවා. ඉතින් මේ කවිදංගේ වශයෙන් ගිහිය වශයෙන් තමන්ට නුසුදුසු දේවල් ජීවිතය පිළිබඳව ජීවනෝපාය පිළිබඳ නුසුදුසු දේවල් අවබෝධ කරගත යුතුයි. ජීවත් වීම සඳහා මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත කියන දෙක කරොත් මිච්ඡා ජීවිත වැටෙනවා. ඒ කියන්නේ බොරු කීම, ඒලම් කීම, පස්වචන කීම, සම්ප්‍රප්පලාප කීම හෝ පානඝාතය, හොරකම හෝ කාමික මිත්‍යාචාරය ජීවත් වීම පිණිස යම් කිසි බුද්ධලෙක්ව ඒ කියන්නේ මිත්‍යා ජීවිත ඊට අමතරව බුදුරජාන් වහන්සේ කවුද ආශ්‍රය කළ යුත්තේ කවුද ආශ්‍රය නොකළ යුත්තේ මේ දේශනා කරන්නේ. සමන්ත වඩා සීලෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් හෝ අඩු පුද්ගලෙක් ආශ්‍රය කරන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. නමුත් අනුකම්පාව පිණිස පමණක් ඉඳ දීලා තියෙන සමන්තලා සීල සමාධි ප්‍රඥා අඩු බුද්ධිලේ පාසය කරන ප්‍රෝජනේ සඳහා නෙමෙයි අනුකම්පාව පිණිස සඳහා පමණයි තමන්ට සමාන සීලයක් සමාන සමාධියක් සමාන ප්‍රඥාවක් දෙන පුද්ගලයෙක් නම් ඔහු ආශ්‍රය කරන්නේ. තමන්ට වඩා සීලය තමන්ට වඩා සමාධිය තමන්ට වඩා ප්‍රඥාව තියෙන පුද්ගලෙක් නම් ඔහුව මුදුනින් පරිහරණය කරන්න කියන. ඒ කියන්නේ ඔහුට වන්දනාමාන කිරීමෙන් දරුසැලකිලි කිරීමෙන් පරිහරණය කරන්න. සමහර දෙනෙක් කියනවා ඔහු එළෙව්වත් ඔහු අතාරින්න එපා. අන්න වගේ අපි හැසිරිය යුත්තේ කා සමගද? අපි හැසිරිය යුත්තේ කොහෙද? ඒ වාස්තුවේ නුසුදු ස්ථානවල හැසිරිය යුතුද? යනාදී වශයෙන් මෙන්න මේ සූත්‍ර දේශනාව අහලා තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් ආවදාස්සේ කළ යුතු කොහෙද හැසිරිය යුතු? යනාදී වශයෙන් තමන්ගේ දවස පුරා තියෙන කාලය තමන් කොහොමද යොදාගන්නේ? අන්න ඒ යොදාගෙන ඉන්න හැකියාවට කියන සක්කෝ දක්ෂේ නැත්නම් දක්ෂභාවය. දක්ෂේ කියන්නේ තමන්ට අදාළව තමන් මොනවද කළ යුත්තේ කියලා හොයාගන්න දක්ෂේ. ඒ හොඳයි කියලා හිතන දේ සාර්ථක කරගන්න ඊට වඩා දක්ෂකමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වික්ෂුන්ට මෙන්න මේ 199 අතහැරලා මිත්‍යා කීවේ අතහැරලා සද්ධාව කියන ශීර්ෂයෙන් ආත්මක සංග සීලය නැත්නම් නිවන පිණිස සමාදන් වෙච්ච සීලය රකින්න. සිහිය නැමැති ශීර්ෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලය රකින්න. වීරය නැමැති ශීර්ෂයෙන් නැත්නම් වීර කියන එක මුල් කරගෙන ආජීව පාරිශුද්ධ සීලය ජීවත් වීම සඳහා තහනම් කරන ලද දේවල් නොකිරීම. ආජීව පාරිශුද්ධ සීලය සම්පූර්ණ කිරීම. සහ ප්‍රඥා ශීර්ෂය නැත්නම් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රත්‍ය ප්‍රතිසේවනය කිරීම නැත්නම් තමන්ගේ ජීවර, පින්දපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, දේශජ පරික්කාර කියන ප්‍රත්‍ය ප්‍රඥා මුල් කරගෙන මොන ආකාරයටද මේ ප්‍රත්‍ය ලබාගත යුත්තේ මොන ආකාරයට පරිහරණය කළ යුත්තේ මොන ආකාරයටද පරිහරණය කිරීමෙන් පසුව ආවර්ජනාගත යුත්තේ කියලා තමන් තේරුම් ගන්න. මෙන්න මේ දේවල් වලට කියනවා අත්ථ කුසල. අත්ථ කුසල. මෙහෙම අවබෝධ කරගන්න කියලා කියනවා. ඊතා ලවණාධික ජලයක් පාවිච්චි කිරීමෙන් ආම්ලික වූ හෝ ලවණාදිකෝ ජලය පාවිච්චි කිරීමෙන් කිලුට වස්ත්‍රයක් සෝදනවා වගේ අලු යොදා ගැනීමෙන් පිරිසිදු කණ්ණාඩියක් එහෙම නැත්නම් හැඩපතක් පිරිසිදු කරනවා වගේ අලු පාවිච්චි කිරීමෙන් අලු යොදා ගැනීමෙන් හැඩපතක් පිරිසිදු කරනවා වගේ මුදුනේ යොදා රත්තරන් පිරිසිදු කරනවා වගේ රත්තරමින් රත්තරන් පිරිසිදු කරනවා වගේ ඥානය යොදාගෙන සීලය පිරිසුදු කරගන්න කියලා කියනවා. මෙන්න මේව අවබෝධ කරගෙන ඥානය නැමැති ජලයෙන් පිරිසිදු කරමින් සීලය සුපිරිසිදු භාවයට පත් කරගන්න කියලා කියනවා. මේ පිරිසිදු කරගත්ත සීලය රටගන්නලු බොහෝ පරිස්සමකට. ඥානය යොදාගෙන සීලය පිරිසිදු කරලා එය ඊටාම ඕනෑකමින් උනන්දුවෙන් අරගන්න කියනවා. හරියට ඉකීව අණ්ඩා ඉකී සකුනිකා කියලා කියන්නේ කෙරලා තමන්ගේ විජුවට රකින්නා වගේ. සමරී නම් මුවා නැත්නම් සෙමර මුවා සෙමර මුවා තමන්ගේ වල්ගය රකින්නා වගේ එකම පුතෙක් ඉන්න කාන්තාවක් තමන්ගේ එකම පුතාව රකින්නා වගේ. එහෙමත් නැත්නම් එක ඇහක් පෙනෙන පුරුෂයෙක් තමන්ගේ පේන ඇහ රකින්නා වගේ. අතිශයින් අප්‍රමාදීව තමන්ගේ සීල සම්දේ රැකිය යුතුයි. එතනින් සඳහන්. මේ කාරණේ සුළුවට නම් කියන්නේ. තාම වැදගත් අනුශාසනා. බුදුන් වහන්සේගේ සියලුම අනුශාසනා වැදගත්. නමුත් මේ කාරණේ මූලිකයි. සිල් අපිරිසිදු වුණොත් එතනින් එහාට යamak එතනින් එහාට යamak නැහැ. සීලය තමයි පිහිටීම. සීලය තමයි පොළව. සීලය තමයි අත්විවාර. සිල් හොඳ නැත්නම් එතනින් එහාට දිනුවක් බලාපොරොත්තු වෙන්න එපා. නිකම් යම් කිසි කාර්යයක් කරනවා විතරයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේ හවස නුවණින් සලකලා බලලා අනුමාත්‍ර වරදක්වත් දකින්නේ නැති වෙන මට්ටමට තමන්ගේ සිත් විසුදු කරගatiya යුතුයි. අන්හිම කරනවා නම් එයා අත්ති කුසලයක්. දියුණුව සලසන කුසලයක්. මොකද මේ සීලෙහි සැක නැති බව මගේ සිල් කැඩිලා තියනවද නැද්ද කියලා සැක නැති බව තමයි අවිපටිසාරය අවිපස්සාරී භාවය කියලා කියන්නේ තමන්ගේ සීලෙ පිළිබඳව සැකයක් නෑ. මං හැදුනද නැද්ද? මේ හිතෙන්නේ නෑ. මොකද සීල් රකින්න විතරක් නෙමෙයි. බොහෝ වේලාවට දවසක් තුල බොහෝ වාර ගණනක් ඒ සීලය ආවර්ජනය කරලා තමන් හැමදාම බලලා තියෙන තමන්ගේ සීල් කැඩුනද ඒ හින්දා බොහෝ කාලයක් ගත වුණත් මතක් කරනවන මතක් වෙන්නේ මෙච්චර කාලයක් පුරාවට දීක දීපදයක් කැඩුන්නේ නැහැ ඒක පාට ඒ හඳුන්වන්නේ සීලේහි අවිප්පටිසාරය. ඒ සීලේහි අවිප්පටිසාරයේ පිළිట్లా කෙලස් විශ්වම්බණය කරන්න පුළුවන්ලු. මොකද මේ කෙලස් විශ්වම්බණය කිරීම කියන්නේ සමාධියෙන් කෙලස් නැති කිරීම. කෙලස් නැති කිරීමේ ආකාර හතරක් කියලා තියෙනවා. හදංග, විශ්වම්බන, සමුච්ඡේද සහ පටිපස්සදී. හදංග ප්‍රහාණය කියලා කියන්නේ මේ වගේ ධර්මදේශනාවක් අහන වෙලාවට වගේ මේ ප්‍රඥාව යොදා ගනිමින් සිහිය යොදා ගනිමින් සිටින නිසා తాවකාලිකව තමන්ගේ කෙලෙස් නැති වීම. ඒ ඊටාම කෙටි කාලයකදී සිද්ධ නැවත අරමුණ වෙනස් වෙච්ච ගමන් කෙලෙස් දෙන්න පුළුවන්. නමුත් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම කියන්නේ ඊට වඩා දීර්ඝ කාලයක් එක දිගට තියාගෙන ඉන්න පුළුවන්. මොකද ධානයෙන් සමවදින පුද්ගලයෙකුට ඒ ධානය යම් තාක් වෙලා සමවදින ඉන්නවද ඒ ධානයට ඒ තාක්කත් ඒ සිටින්නේ. ඉතින් ඒක අද දිහාද දවසවල දෙකද යනවිසි ඔහුගේ හැකියාව මත වෙනස් කරගන්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මාර්ග සිත් වලින් කෙලෙස් ප්‍රහාණය කිරීම නැවත නූපදින පරිදි ආයි සංසාරේ කවදාක්වත් ඒ කෙලෙස් ඇති නොවන පරිදි කෙලෙස් නැති කිරීම. පටිච්චසමුප්පාද ප්‍රහාණය කියන්නේ ඒ මාර්ගයක් ලැබු පුද්ගලයෙක් ඒ ඵල සමාපත්තිය සමාධියට සෝවාන් ඵල සමාපත්තියට හෝ සකදාගාමි ඵල සමාපත්තියට හෝ අනාගාමි ඵල සමාපත්තියට අරහත් ඵල සමාපත්තියට සමවීමේදී එකම ක්ලේශයක්වත් ඇති නොවන අවස්ථාව. සංසිද්ධීමෙන් ලැබෙන කෙලෙස් නැති කිරීම. ඉතින් මෙතන හඳුන්වන්නේ මේ අවිපස්සාර සීලය හැදුනද නැද්ද කියලා සැකයක් නැති සීලය නිසා එහි පිටලා පුළුවන් කෙනෙකුට සමාධිය ලබන්න. ඒ නිසා කෙලෙස් විස්කම්බණය කරන්න පුළුවන් කියන ඒ සමාධිය ආදාය. මේ කෙලෙස් විස්කම්බණය කිරීමෙන් තවදුරටත් දීර්ඝ කිරීමෙන් ඔහුට කසීනය පිළිබඳ තමන්ගේ හිත වඩන්න පුළුවන් මේ සම්ප්‍රාණා කියන්නේ. කසීනය වඩලා ඔහුට ඒ කසීන සමාපත්තිය ආධාර කරගෙන පුළුවන් නිවන් අරමුණු කරා. මෙයත් අර්ථ කුසලයක්. නමුත් යම්කිසි පුද්ගලයෙක් සමාපත්තිය ආධාර කරගෙන සංස්කාර සම්මස්නය කරන නුවණින් කල්පනා කරලා බලලා අරහතටපත් වෙනවා නම් අර්ථ කුසලයන්හි අග්‍රම ධර්මයේ එයයි කියලා සඳහන්. මෙන්න මේ තාක් අපි විස්තර කළේ අනත්ථ කුසලසා අර්ථ කුසලයන් කියන්නේ. පද දෙක. කන්තම් පදං නම් වූ ඒ නිවන ලබා ගන්න අදහස් කරන පුද්ගලයා ඒ ලෞකික ප්‍රඥාව යොදා ගනිමින් ඥාන වලට සම්වාදිමින් කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව තියෙන තණ්හාව අතහරිමින් කය පිළිබඳව තියෙන අපේක්ෂාව ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අතහරිමින් සත්‍ය අවබෝධ කිරීමට තියෙන හැකියාව තමයි සක්කෝයමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔහු දක්ෂයෙක් වෙන්න ඕනේ නිවන් දකින්න නම්. මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොන වෙලාවටද කළ යුත්තේ මොන ආකාරයටද කළ යුත්තේ යනුවෙන් ඔහුට අවබෝධ වෙන්නේ සක්කෝ කියන ගුණාංගය නිසා කියන හදාන්නේ. තමන්ගේ ගුරු හාමුදුරුවන්ට එහෙම නැත්නම් තමන්ගේ වැඩිහිටි හාමුදුරුවන්ට මොන වතාවන්ද කළ යුත්තේ කියලා දැනගන්න මූලක්ෂය. සක්කෝ කියලා කියන ඒ ගුණ. දක්ෂයෙක් වෙනවා නම් අලස නොවු පුද්දලෙක් වෙනවා නම් අන්න ඔව් සක්කෝ මෙන්න මේ කාරණේ තමයි සක්කෝ කියලා කියන්නේ. මේ භික්ෂුවගේ වශයෙන් සාමාන්‍ය ඊයේගේ වශයෙන් කියනවා නම් ඔහුට දක්ෂතාවයක් තිබිය යුතුයි තමන්ගේ ජීවනෝපායට කොහොමද යෙදෙන්නේ මොන වෙලාවටද යෙදෙන්නේ තමන්ට හිත එකතු කරගන්න මොන වෙලාවල් තියෙන්නේ තමන් මොන ආකාරයේ භාවනා විද්‍යාවද ඉගෙන ගත යුත්තේ මොන වෙලාවෙදිද මොන ක්‍රමයකද එය පුහුණු කළ යුතුද දැන් ඒක හිතාගන්න බැරි බුද්ධිලෙක් සමහරලාට හිතනවා මම මේ සියල්ලන්ගෙම වෙන් වෙලා තමයි භාවනා කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ කාලයේදී පවා මේ භික්ෂූන් භික්ෂුණීන් සහ උපාසක උපාසිකාවන් කියන සිවණක් පිරිසක් ගන්නද. උපාසක උපාසිකාවන්ගේ ගිහි සුදුවත් හඳින බ්‍රහ්මචාරී උපාසකයෝ සහ ඊහි සුදුවත් වෙන කාම භෝගී උපාසකයන් මේ කොටසක් නෑ. උපාසිකාවන්ගේ මේ ආකාරය බ්‍රහ්මචාරී සහ කාම භෝගී. මේ පැහැදිලි වෙන්නේ නොඑක් මට්ටම් වල ප්‍රතිපදා රකිමින් බුද්ධිලයන් සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් කවුරුන් හිතනවාද තමන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රතිපදා පුරල නිවන් දකින්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණය රකින්න ඕන. අවශ්‍ය ප්‍රමාණය සම්පාදනය කරගන්න ඕන. එහෙමනම් කොහොමද Tamanට පළමු අවශ්‍ය සෝතාපන්න භාවයට පත් වෙන්න? ඒ සෝතාපන්න භාවයට පත් වීමට Tamanගේ මේ ගිහි දිනචරියාව තුළ ඉඳ ලබා ගන්නෙ කොහොමද? Tamanට අවශ්‍ය දැනුම ලබා ගන්නෙ කොහෙන්ද? කොහොමද? මොන පුද්ගලයෝද ඒ සඳහා ආශ්‍රය කළ යුත්තේ? මොන පුද්ගලයන්ගෙන්ද උපදෙස් ලබා ගත යුත්තේ? කොයි ආකාරයකද Taman ජීවිත හැඩගස්වා ගත යුත්තේ? සීල විපත්තියෙන් දෙරීමට Tamanගේ කාර්යයන් කලින් කරපු වැරදි දේවල් නවත්තන්නේ කොහොමද? කලින් කරපු හොඳ දේවල් දිගටම පවත්වන්නේ කොහොමද? අනාගතයේදී තව වැඩිපුර හොඳ දේවල් කරන්නේ කොහොමද? යනාදී වශයෙන් අවබෝධ කරගන්න ඕන සමතෙක් මෙන්න මේ ගුණාංගය තමයි සක්කෝ කියලා කියන්නේ. ඉතින් මේ සක්කෝ කියන එක ගැන කිව්වොත් දවස් ගාණක් හිතලා ජීවිතයට ඇතුල් කරගත යුතු පදයක්. දේශනා දේශනා කරන්නේ කරණීය මත්ත කුසලේන. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසමිත යම් කිසි පුද්ගලයෙකුට නිර්වාණය අවබෝධ කරගන්න ඕන නම් ඔහු කළ යුතු දේවල්. යනුවෙන් තමයි සක්කෝ, ඌජූත, සූජූත යනුවෙන් දේශනාව ආරම්භ කළේ. මේ සක්කෝ කියන කනිපදය ගැඹුරින් හිතලා සියුම් සියුම් ආකාරයෙන් Tamanට වැටහෙන්නේ කොහොමද? Tamanගේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියලා Taman නුවණින් මේක අවබෝධ කරගන්න. නුවණින් අවබෝධ කරලා මදි වීරිය සහිතව ක්‍රියාත්මක කරන්න. නෝනින් අවබෝධ කරගන්න කොමනින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ. වීරිය තියෙන උනේ ක්‍රියාත්මක. ඒ වීරිය තියෙන්නේ ඒ සඳහා තමයි. මොකද අපි නෝනින් හිතන දේවල් කරන්න ගියාම කරගන්න බෑ. ඒක අපිට සාමාන්‍ය ජීවිතේ දකින්න ලැබෙනවා. සමහර කෙනෙක් මෙන්න මේ දේ කරනවා කියලා පටන් ගන්නවා. නමුත් ඒක කරගන්නවා පේන්නේ. මගදී ඔය අතාරලා. ඒ මොකද වීර නැහැ. ඉතින් මේ වීර කියන්නත් ඕන. සමත්භාවයේ ගිහියෙකුට විදිය යුතුමයි මේ නිවනට යනවා ලක්ෂය කිය යුතුමයි. ඌදූත සහ සූදූත යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද? තමන්ගේ නැති ಗುಣ නොපෙන්වීම ඌදූත යනවා. තියෙන වැරදි නොසගවීම සූදූත යනවා. එහෙම නැත්නම් කය සහ වචනයෙන් තිබෙන වංකභාවය නැති කර ගැනීම ඍජු බව ඌජුචයෙන් හඳුනනවා. මනසෙහි තියෙන වංකභාවය නැති කර ගැනීම සූජුචයෙන් මනාව ඍජු වීමක් කියලා හඳුනනවා. අමන්ට නැති ಗುಣ නොපෙන්වීම ඍජු භාවයක් යනුවෙන් හඳුනනවා. අමන්ට නැති ಗುಣ නිසා ඉපදුන යම් කිසි ප්‍රත්‍යක් තියෙනවා ජීවර පින්දපාත සේනාසනයෙන් ප්‍රත්‍යක් තියෙනවා ඒවා බාර නොගැනීම සූදුජන මෙන්න මේ ආකාරයට උදුස්සා දුරු ඊට පද විග්‍රහ කරලා තියෙනවා බුදුජන් වහන්සේ මේ ඍජුභාවය නිවන ලබන්න අත්දවස් සංගත විදියට දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවා. එක්තු විඤ්ඤූ පුරිසෝ අසතෝ හෝති අමායාවි උදුජාති අහමනුස්සා නුවණ තියනා වූ ඍජු જાති නැත්තම් දෙලින් වැඩ කරන සතන වූ මායානෝ පුද්ගලයා පැමිණෙත්වා සතන වූ මායානෝ පුද්ගල මම අනුශාසනා කරන්නේ සතයි කියන්නේ මොකද්ද තියෙන වැරදි අංග. මායා කියන්නේ නැති ಗುಣ පෙන්වනවා. බුදුජන් වහන්සේට ඒ තරම්ම පුද්ගලයේ ගිහිත දකින්න පුළුවන්කම තිබිලා උන්වහන්සේ දේශනා කරන්නේ බුදු පුද්ගලයන්. තියෙන වැරදි හංගන්නේ නැති නැති ಗುಣ පෙන්වන්නේ නැති. අන්නේ පුද්ගලයාට මම අවවාද කරන්නම්. ඉතින් හිතලා බලන්න උන්වහන්සේ පවා ඒ ප්‍රකාශය කරන්න ඍජුභාවය කොයිතරම්ම වැදගත් වෙනවද මේ නිවන සාක්ෂාත් කරගන්න. ලබා ගන්න. මේ ගුණාංගය නම් ඊයකට හෝ ඒවා අනිද්දට හෝ ඒවා එකම ආකාරයකට බලපානවා කියලා තමයි. ඉන්පසුව සුවච වීම. සුවචයි කියලා කියන්නේ අවවාද වශයෙන් වචනයක් කීමට එහෙම නැත්නම් අවවාද දීමට සුදුසු පුද්ගලයෙක්. යම්කිසි පුද්ගලයෙක් තමගේ ගුරුවරයා හෝ අන්‍ය වූ වැඩිහිටියෙක් හෝ අවවාදයක් දෙන්න මොන හරි කිව්වහම ඒ පුද්ගලයා කියනවා නම් ඔබ මොනවද දැක්කේ? ඔබට මොනවද ඇහුනේ? යනාදී වශයෙන් තමන්ගේ නොකල බවට වෙන වෙන කාරණා කියනවනම් අන්නේ පුද්ගලයා අවවාදීව සුසු පුද්ගලෙක් නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ වැරද්දක් කිව්වහම ඒ චෝදනා කරන පුද්ගලයාට වෙහෙසවන ආකාරයට නිශ්ශබ්ද වෙනවා. අනේ ඒ පුද්ගලයා දුසුදුසු පුද්ගලයෙක් කියන වැරද්දක් කියලා දෙයි. සෝත පුද්ගලයෙක් නෙමෙයි. සෝත එහෙම නැත්නම් කීකර පුද්ගලයා කියන්නේ ස්වාමීනි ඊටාම් හොඳයි සාදුහන්තේ. ඊටාම් හොඳ දෙයක් ප්‍රකාශ කළේ. තමන්ගේ වැරද්ද තමන් දකින්න බොහෝ දුෂ්කරයි. එම නිසා නැවතත් මගේ වැරද්දක් දැක්කොත් නොපැකිලව මට ඒක කියන්න. අනුකම්පා පිණිස මට ඒ වැරද්ද හදා ගැනීම පිණිස මට ඒ වැරද්ද කියන්න. බොහෝ කාලයකට පස්සේ නුමවංශයෙන් අවවාදයක් ලැබුණා. එනාදී වශයෙන් කියන පුද්ගලයා වැරද්දක් කිව්වහම අන්නේ පුද්ගලයා තමයි සෝචය කියන්නේ. ඒ කියන්නේ අවවාද වශයෙන් දෙන අනුශාසනාව ඉතා ඉහළින් ගෞරවයෙන් පිළිගන්න පුද්ගලයා තමයි සුවතයි කියන්නේ. ඒ පුද්ගලයන් අතර රාහුල මහතෙරුන් අග්‍රයි. උන්වහන්සේ වැලි අහුරක් නම දාවුදට දානවා කියලා සඳහන් වෙලා තියෙනවා මේ තරම් අවවාදමක් ලැබෙන්නේ. ඒ වගේ පුද්ගලයෙකුට දියුරුවීම ඉතාම පහසුයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එහෙම නැත්නම් බොහෝ දුෂ්කරයි කල්යාණ මිත්‍ර ආශ්‍රය හත් අවශ්‍ය අංග. මෘදු වෙන්නේ කොහොමද? මෘදු. මෘදු වෙනකොට මෘදු. මෘදු වෙන්නේ ඒ පුද්ගලයා බොහොම සිනහමුසු මූණින් ඉන්නවනම් එහෙම නැත්නම් Tamanගේ ක්‍රියාපටිපාටිය හෝ තමන්ගේ අදහස් දැඩිව ග්‍රහණය කරගෙන නැත්නම් ඔහු මෘදු බුද්ධය වෙනස් වෙන්න යෝග්‍ය දිනු වෙන්න යෝග්‍ය බුද්ධය බුද්ධලෙක් ඉස්සරහට මුණ ගැහුනහම ඒ බුද්ධලයාට hina වෙන්න හිතනවා ඒ බුද්ධලයා සමග මිත්‍රභාවයෙන් ක්‍රියා කරන්න ඔහු හිතනවා නම් ඔහු මුළු පුද්ගලයෙක් හැටියට හඳුනන. එහෙම නැත්නම් මුළු පුද්ගලයෙක් හඳුනන්න බෑ. ඔහු කලින් නියම කරගත්ත පරිදිම වාසය කරන ස්ථාන කරගෙන පුද්ගලයෙක්. මේ පුද්ගලයෙකුට වෙනස් වෙන අමාරු. කල්ලාන මිත්‍රයන් හමුවෙව්වා. නිහතමානී කියලා කියන්නේ තමන්ගේ ජාතිය, තමන්ගේ ගෝත්‍රය නැත්නම් පරම්පරාව පිළිබඳ අතිමාන වශයෙන් තමන්ගේ උස මහත තමන්ගේ ප්‍රියමනාභාවය තමන්ගේ අංගෝපාංග පිළිබඳව කියන හැඩ යනාදි වශයෙන් මේ මාන්‍ය ඇති නැත්නම් මදය ඇති වෙන කාරණා 28ක් කියලා. මේ 28න් එකක් හෝ නිසා අම්පිසි පුද්ගලයට අතිමානයක් ඇති වුණොත් මට තරම් අනිත් කාටවත් නැහැ. නැත්නම් මේ සියල්ලන්ටම වඩා උසින් මව වැඩි ප්‍රඥාවෙන් වැඩි සීලෙන් වැඩි යනාදී වශයෙන් තමන් පිළිබඳ අතිමානයක් ඇති වුණොත් ඔහුගේ දියුණුව එතනින් නවතින. ඒ නිසා නිහතමානී වීම අත්‍යවශ්‍යයි. අනතිමානී අසන්නෝදී මේ අපි සාකච්ඡා කරේ පළවෙනි ගාථාව පිළිබඳ. දැන් අවබෝධ වෙනවා මේ පළවෙනි ගාථාව සම්පූර්ණ කරගන්න අපේ ජීවිතේ ඔච්චර කාලයක් ඇයිද නිහතමානී වීම මෙයා සඳහන් කළා තියෙනවා සාරිපුත්‍ර ස්ථීරයන් වහන්සේ වගේ නිහතමානී. උන්වහන්සේ ධම්මසේනාපති සියලු සංඝයා වහන්සේට ප්‍රධානයි. නමුත් සාමණේරයන් වහන්සේ නමක් අවවාද දුන්න පිළිගන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒ නිහතමානී ගුණය නිසා ඒ උන්වහන්සේගේ නිහතමානී ගුණයට විරුද්ධව බොරු චෝදනාවක් කරපු භික්ෂුවක් ගැන සඳහන් වෙනවා. ඒ භික්ෂුව ඒ බොරු චෝදනාව බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ලවා සිංහනාද කරවීමේ අදහසින් සාරිපුත්‍රයන් වහන්සේව හඳවනවා. හඳවලා මේ ඇත්තද කියලා ඇහුවා මුන්වහන්සේ තමන්ගේ දීපමානී වාවේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම කොයිතරම් බලවත්ද කියනවා නම් බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශ කිරීමෙන් පස්සේ සාරිපුත්තන් වහන්සේ කියනවා ආරම්භක මේ පුද්ගලයාට සමාව දෙන්න. නැත්නම් මොගේ හිස මෙතනම අත්කලකට පැලෙනවා. ඒ තරම් විශේෂමානී ගුණයක් බලවත්. ඒ සාරිපුත්‍ර ස්තරයන් වහන්සේගේ මේ වන්දි. දෙවෙනි ධාතාව තමයි සන්තුෂ්ඨකෝච සුභරෝච සන්තුෂ්ඨකෝච කියලා කියන්නේ ලදදීන් සතුට වෙන පුද්ගලෙක්. ලදදීන් සතුට වෙන පුද්ගලෙක් කියන්නේ ලද දෙයින් සතුටු වීම භික්ෂූන් පිළිබඳව ආකාර 12කට දේශනා කරලා තියෙනවා. චීවර පිළිබඳව තුන් ආකාරයක්. යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය. යථා ලාභයෙන් හඳුන්වන්නේ යම්කිසි හොඳ හෝ නරක හෝ සිවුරක් ලැබුණොත් ඒයින් සතුටපත්. යථා බලයෙන් හඳුන්වන්නේ තමන්ට ඉතා දුහුල් සිවුරක් ලැබුණොත් තමන්ට සුදුසු නැත්නම් සුදුසු විදිහලේදී තමන්ට සුදුසු රළු සිවුර ලබා ගන්න. නැත්නම් තමන්ට රළු සිවුරක් සුදුසු නැත්නම් තමන්ගේ නියෝජන ගමනේදී තමන්ගේ කෙලෙස් වැඩි වෙන්න හේතු වෙනවා නම් යම්කිසි සිවුරක් ඒ සිවුර සුදුසු නැහැ. තමන්ගේ කෙලෙස් අඩු වෙන්න හේතු වෙනවා නම් ඒ සිවුර සුදුසු. ඒ නිසා තමන්ට ලැබෙන දේ සතුටු වීම ඒක ඊට අමතරව තමන්ට සුදුසු දේ සබ්‍රමචාරීන් සමග තනි භික්ෂුන් සමග හෝමාරු කර ගැනීමෙන් සුදුසු දේ පරිහරණය කරන්න කැමති වීම දෙවෙනි වූ සන්තෝෂය. යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය නම් තමන්ට ඊටා උසස් තා වටිනා සිවුරක් ලැබුණාම ඒ සිවුර සුදුසු ඊටා මහලු භික්ෂූන්ටද නැත්නම් රෝගාතුර වූ භික්ෂූන්ටද තමන්ගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලා ගුරුවරයන් වහන්සේලා කියලා තමන්ගේ නුවණින් සලකලා බලලා ඒ සුදුසු පුද්ගලයන්ට ප්‍රදානය කිරීම නැත්නම් දීම තමයි යථා සාරූප සන්තෝෂය වශයෙන් හඳුන්වන්නේ. මේ ක්‍රියාව ඉතා සතුටින් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයටම සිවුරු පිළිබඳව වගේ ඉන්න පාතේ පිළිබඳව තුන් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. හොඳ හෝ නරක හෝ ලැබෙන ඉන්න පාතේ සතුටු වීම Tamanta සුදුසු නුසුසු දේවල් අනුව සුදුසු දේ විතරක් වැළඳී ඊට අමතරව ඉතා යෝග්‍ය වූ වෙනකන් ඉතා සියුම් වූ ඉතා රසවත් වූ ප්‍රණීත වූ එහෙම නැත්නම් ඉතා වටිනා බින්ද පාතයක් ලැබුණාම මේ පින්නපාතේ කාටද සුදුසු කියලා කල්පනා කරලා බලලා තමන් පරිහරණය කරන්නේ නැතුව ඒ සුදුසු පුද්ගලයන්ට ලබා දෙන්න. සන්තෝෂයෙන් ලබා දෙන්න. සතුටින් ලබා දෙන්න. මේ ඇවිල්ලා පින්නපාතේ පිළිබඳ සන්තුෂ්ඨාව. සේනාසනයේ පිළිබඳ සන්තුෂ්ඨාවත් ඒවත්. අම්මන්ට ලැබෙන හොඳ සේසන සේනාසනයක්ද නරක සේනාසනයක්ද කියලා බලන්නේ නැති ලැබෙන දෙයින් සතුටු ඉන්පසුව තමන්ට වීර්ය වඩන්න භාවනා කරන්න සුදුසු ස්ථානය මොකද්ද කියලා බලලා මේ ස්ථානයට වඩා සුදුසු පුද්ගලෙක් ඉන්නවනම් වික්ෂුවක් ඉන්නවනම් ඒ වික්ෂුවා හුමාරු කරගන්න. එහෙම නැත්නම් Tamanට ඊටාම වටිනා ඊටාම පහසෙන් සිටිය හැකි සේනාසනයක් ලැබෙනවනම් එය Tamanටම පරිහරණය කිරීම සුදුසුද? එහෙම නැත්නම් Tamanට වඩා මෙවැනි දුර්ලභ හා වටිනා සේනාසනයක් පාවිච්චි කිරීමට පරිහරණය කිරීම සුදුසු වැඩිහිටියෝ ඉන්නවා. රෝසාතුරු විශ්වයේ ජනාධිපති වශයෙන් සැලකලා උන්වහන්සේලාට ඒවා ලබා දී අපින් ලබා දී මේ සේනාසන පිළිබඳ සතුටුයි. මෙහෙත් පිළිකර වශයෙන් මෙන්න මේ ආකාරයට එන්න මේ ආකාරයට සන්තුෂ්ඨතාවයේ ආකාර 12ක් දේශනා කරලා තියෙනවා. විස්තර වශයෙන් රස විවිධ සූත්‍රත් වල බලා ගන්න පුළුවන්. සන්තුෂ්ඨ කෝච කියන පදය ලියන්න අදාළ වෙන්නේ කොහොමද? ඒකත් දවස් ගාණක් දුට වඩන්න තරම් දෙයක්. දවස් ගාණකිනුත් පුළුවන් වේවි කියලා තමයි මට නම් සැකතියි. ලදදීන් සතුටු වෙන්න හරිම අමාරුයි. වික්ෂුන් පිළිබඳ දොළොස් ආකාරයෙන් සතුටු වීම Tamanට අදාළ වෙන්නේ කොහොමද කියලා නුවණින් බලලා Taman මොන මොන වෙලාවලටද අසතුටු වෙන්නේ කියලා බලන්න. ඒ අසතුටු වීමට හේතුව මොකද්ද? ඒ අසතුටු වීමට අසතුටු වීම ඇතිවීමට තමා තුළ තිබෙන ක්ලේශය මොකද්ද? තමාගේ තියෙන තණ්හාවේ ආකාරය මොකද්ද කියලා හොයලා බලන්න. ඒ තණ්හාවේ ආකාරයට විරුද්ධව පහර දීම තමයි මේ සම්පූර්ණතාවය ඉගෙනගන්න කියන්නේ එකම ක්‍රමය. ඉතින් මේ පහර දීමේ ක්‍රමය දැන ගැනීම තමයි සක්කෝ ඒ ක්‍රියාත්මක කරන්න දැනගන්න. ඒ කොහොමද කියලා දැනගන්න. ඉතින් වීර්ය තියෙන්න ඕනේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් දැනගත්තා කරගන්න බෑ. මෙන්න මේ ආකාරයට මේ ලදදීන් සතුටු වීම කියන එක තමන් අසතුටු වෙන හැම මොහොතෙම හොයලා බලන්න පුළුවන්. ඇයි අසතුටු වුනේ කියලා. එතකොට තමන්ට වැටහෙනවා තමන් බලාපොරොත්තු වෙන එක මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. අන්න ඒක තමයි අසුසු වෙන්නේ මේ ලෝකෙ නැති දිනයකට ආසවීමෙන් මොකද ලැබෙන්නේ? නිතරම අසන්තුෂ්ඨතාව. හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ තමන්ගේ හිත දියුණු වෙනවා කියන්නේ තමන්ට මිනිස්සු සලකන ආකාරය වෙනස් වෙනවා කියන එක නෙමෙයි. තමන් ඉන්න මේ අවට පරිසරය වෙනස් වෙනවා කියන එක නෙමෙයි. පරිසරයේ සිද්ධ වෙන දේවල් එහෙම නැත්නම් ඒ වෙනත් පුද්ගලයෝ අපිට දක්වන ප්‍රතිචාර අනුව සැලෙන්නේ නැතුව ඉන්න අපේ හිත ප්‍රබල වෙන එක තමයි අපේ දියුණුව. ඉතින් අපිට අවුව හරි වැස්ස හරි දරන්න බැයි නම් සීතල හරි දරන්න බැයි මැස්සන්ගේ මధుරවන්ගේ ස්පර්ශය ඉවසන්න බැරි නම් මොකද කරන්නේ? එහෙනම් තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. ඒකට තමන්ගේ ඒ අසතුටු වීමට හේතුව Taman තුලමයි තියෙන්නේ. Tamanගේම ක්ලේශය. ඒ Tamanගේ ක්ලේශය හොයාගෙන ඒ ක්ලේශයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න කොහොමද හොයාගන්නේ? අන්න ඒ ක්‍රියාක්‍රීම තුළින් සන්තුෂ්ඨාවය ලබා ගන්න පුළුවන්. සුබරෝචන පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම. සඳහන් කරලා තියෙනවා සමහර භික්ෂුවකට ඉතා පිරිසිදු සහල් මස් මාළු සහිත නොඑක් රූප ව්‍යංජන සහිත නොඑක් ව්‍යංජන සහිත ඉතා ප්‍රණීත ආහාරයක් පාත්‍රය පුරවල ලබා දුන්න ඒ පුද්ගලයා ඒ භික්ෂුව මූණ අසතු ආකාරයෙන් තියාගෙන බොහෝ සතුටපත් වෙනවා. බොහෝ පෝෂණය කරන්නේ ලේසියෙන් රාජ්‍යයකට. මේක ගිහියන්ට තමන් තමන්ගේම ජීවනෝපාය හොයාගෙන තමන්ම සලසගත්තා. සමහරවිට මේ තමන්ට ආහාර පිසලා දෙන පුද්ගලයන්ට පවා අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔහු සන්තුෂ්ඨතාවය පත් කරන්න බෑ. ඔහුට අනිවාර්යයෙන්ම දැන් තමන්ට නිදා ගන්න ගියාම අනිවාර්යයෙන්ම ඇඳක් ඕන. ඇඳක් නැත්නම් නිදා ගන්න හම්බෙන්නේ. අනිවාර්යෙන් කොටයක් ඕන. කොටයක් නිදා ගන්න. එතකොට ඔහුට බොහෝ දේවල් කරන්න බැරිය. බොහෝ තැන්වල ඉන්න බැරිය. උදාහරණයක් ගත්තොත් අපි පන්සලකට ගියොත් උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නේ. අපිට සිද්ධ වුණොත් එළි වෙනකන් යම්කිසි පැයක් දෙකක් හෝ එතන ඉන්න. එතන තියෙන සීතල හෝ මැසි මදුරුව හෝ නැත්නම් ඇඳක් නොමැතිකම හෝ පහසුකම් නොමැතිකම දරන්න බැරි නම් ඒ පුද්ගලයා පිරිහෙන්නේ කොහොමද? උතුම් ධර්ම ශ්‍රවණයක් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු නැවත ඒ ස්ථානෙට පැමිණෙන්නේ නැහැ. ඉතින් අහසෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වුණාම ඔහුට ඕනෑම නිවසක ඕනෑම ප්‍රදේශයක වාසය කරන්න පුළුවන්. අන්‍යයන්ට ඔහු ලේසි රකින්න පුළුවන්. ඔහුට කන්න දෙයක් දීම පහසුයි. ඔහුට නිදාගන්න තැනක් දීම පහසුයි. ඔහුට අඳින්න වස්ත්‍රයක් දීම පහසුයි. ඒ අත්‍යවශ්‍ය අංග නිවන් දකින්න පුද්ගලෙක්. මොකද සන්තුෂ්ටිතාවය කියන පුද්ගලයා අනිත් අයට පෝෂණය කරන්න පුළුවන් පුද්ගලෙක් පෝෂණය කරන්න බැරි නම් අනිත් අයට ඒ පුද්ගලයා තුළ සන්තුෂ්ටිතාවය නැහැ. අවබෝධ වෙනවනේ මේ කාරණා දෙක එක ළඟින්ම දේශනා කරලා තියෙනවා. සංකස්සකෝච සුභරෝච අපකිච්චෝච අපකිච්ච එනෙන් හඳුන්වන්නේ විවිධ වර්ගයේ කාර්යභාරයන් නැති කෙනෙක් කියනවා. ඔහුට අනිවාර්යෙන් කළ යුතු දේවල් වල වර්ග ගණන අඩුයි. පැවිද්දෙක් වශයෙන් කියලා කියන්නේ කම්මාරාමතා නව කර්මාන්ත පරිපාලනය කරනවා නම් ඒ බුද්ධලා වඩා දිහයි. බස්සාරාමතා බොහෝ පුද්ගලයක කතා කරන්න තියෙනවා නම් ඔබට වඩා දිහයි. සංගනිකාරාමතා පිරිස මැද පිරිස සමග හැසිරෙන්න කැමති නම් නිතරම ඔහුට කායික විවිධයක් ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් වැඩ විවිධ වර්ගයේ වැඩ අඩු කරගන්න. ඔහුට පුළුවන් නම් ශ්‍රමණ ධර්මය කරන්න අවමෝෂයෙන් වැඩ ප්‍රමාණයක් කරලා ශ්‍රමණ ධර්මයන් හඳුනන්නේ යම්කිසි අරමුණක් සඳහා පැවිදි වුණාද ඒ දේ කරගන්න පුළුවන්. අන්න ඔහු ඒ තරමට තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කරගන්නවා. තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කර ගන්නවා. විවිධ වර්ගයේ වැඩ බොහෝ ගණනක් දිනයක් තුලදී යොදා ගන්න නැති පුද්ගලයෙක් වෙනවා. සල්ලෝක වෘත්ති යන හඳුන්වන්නේ සහැල්ලු දී පැවැත්ම. මොකද මේ සහැල්ලු දී පැවැත්ම කියන්නේ? බහුභාණ්ඩික නොවීම. අල්ප වූ භාණ්ඩ නැත්නම් උපකරණ පරිහරණය කිරීම. මොකද එහෙම පුද්ගලයෙකුට එක තැනක ඉඳලා තව තැනකට යන්න වුණොත් අරන් යන්න දින උපකරණ සංඛ්‍යාවත් වැඩි. ඉතින් බුදුජන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ යම්කිසි පක්ෂියෙක් යම් තැනකට යනවා නම් පියාපත්බර විතරලු තියෙනවා. ඒ වගේ භික්ෂුවර කිය අටපිරිකර විතරක් ළඟ කියන්නේ. පියාපත්බර කියලා කියන අටපිරිකර සංතිంద్‍රියෝච එන්නේ හඳුනලා තියෙන්නේ අරමුණු ඇස කන නාසය දිව කය ආදී ඉන්ද්‍රියන්හි ලැබෙන අරමුණු වලින් රාගය හෝ ද්වේෂය ඇති කර ගැනීමෙන් වැළකී රාගය ඇති නොකර ගැනීම ද්වේෂය ඇති නොකර ගැනීම තම සංසිඳිය නැත්නම් සාන්ත වූ ඉඳුරන් සහිත පුද්ගලයෙක් වීම කියලා හඳුන්වනවා ඒ මොකද බුදුන් වහන්සේ මේ ඉන්ද්‍රියන් සංසුන් කරගන්න කියලා කියන්නේ. ඉන්ද්‍රියන් සංසුන් නැති බුද්ධලෙක්ට නොඑක් අකුසලයන් තමන් තුළ ඇති. ඒ නිසා ඔහුට තමන්ගේ හිත වැඩිම නැත්නම් භාවනාව කරගන්න බැරි වෙනවා. උදාහරණයක් හැටියට අපි මාර්ගයෙන් ගමන් කරද්දී අපි ඒ ඉදිරියට යන හැම පුද්ගලයෙක්ම මුහුණ හෝ නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් සමහර බුද්ධලෝ සිනාසිරින් ගමන් කරනවා සමහර බුද්ධලෝ ඊටාම දේශසහගත මුහුණු සහිතව ගමන් කරනවා සමහර බුද්ධලෝ විකටයෝ ගමන් කරනවා සමහර බුද්ධලෝ අපිරිසිදු ලෙස ගමන් කරනවා සමහර බුද්ධලෝ ඊටාම සෝබර ලෙස සැරසීලා ගමන් කරනවා මේ විවිධ අරමුණු හමුවේ හිතට මේ ඇහැ කියන දොරෙන් ඇති වෙන්නේ මොනවද? අකුසල් ඔහු අවමේ තමන් දැන පාවිච්චි කරන සුදුසු දුරක් එනිසා දුර නො වූ ඉතා ළඟ නො වූ මධ්‍යම ප්‍රමාණයේ දුරක් දිව බලාගෙන ඇවිද්දන ඔහුට කමටහනක් මෙනෙහි කරගෙන යන්න ඉස්සර අපහසුතාවයක් නැහැ. ඒ හින්දා ඔහුගේ ගමන් කරන කාලය වීර වඩන කාලයම වෙන. ඒ කියන්නේ ඔහු දක්ෂේ සමතේ. ඔහුගේ කාලේ නිවන් දැකීම සඳහා යොදා ගන්න. ඔහු ඇවිදිනකොටත් ඔහු නිවන් දකින්න වෙයි. යම් කිසි බුද්ධලෙක්ට අඩුම ගානේ සක්මන් භාවනාවක් කරන්න පුළුවන් නම් ඇවිදිනකොට අනේ බුද්ධලයා කාලයෙන් ප්‍රයෝජනය ගන්නවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය තිබුණොත් විතරයි. එහෙම නැත්නම් මේ භාවනා රෝම එහෙම පිටුම නැති වෙනවා. සංතේන්ද්‍රියෝ channel හඳුන්වන වෙනම ඉන්ද්‍රියන් පිළිබඳ සංසිඳන භාවය. විපකෝ යමින් හඳුන්වන්නේ ප්‍රඥාව. මොන ප්‍රඥාවද කියනවනම් කෙසේ තමන් සීල් රැකිය යුතුද? තමන්ගේ සීලය කෙසේ රැකගත යුතුද? තමන්ගේ සිවුරු හිඳපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන ප්‍රත්‍යයන් නිවර්දි ආකාරයට තමන් ලබාගන්නේ කෙසේද? සීලය අපිරිසිදු නොවන ආකාරයට ආජීවය අපිරිසුදු නොවන ආකාරයට පත්ත සේවනය කරන්නේ කොහොමද කියන නෝනක් තියෙනවා. ඊට අමතරව මොන ආවාසයේදී සිටිය යුතු මොන ප්‍රදේශයේද Tamanට සුදුසු? Tamanගේ ශරීර සෞඛ්‍ය අනුව සුදුසු කොහෙද? සුදුසු කල්යාණ මිත්‍රෝ ඉන්නේ කොහෙද? Tamanට විවිධ වැඩිවීමට සුදුසු ප්‍රදේශය මොකද්ද? ස්ථානය මොකද්ද කියලා මොන පුද්ගල ආශ්‍රය කිරීමෙන්ද මේ කරන්න පුළුවන් මොන පුද්ගල ආශ්‍රය කිරීමෙන්ද මේ කරන්න බැරුව යන්නේ යනාදී වශයෙන් අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රඥාවට තියෙන නිපකෝ නිපකෝ කියන්නේ මේ නිවන සඳහා යන ගමන සංධානය කරන ප්‍රඥාව අප්පගබ්බෝ යනුවෙන් හඳුන්වන්නේ කය පිළිබඳ නොහික්මුණුකම් සහ වචනය පිළිබඳ නොහික්මුණුකම් සහ මනස පිළිබඳ නොහික්මුණුකමින් මිදිය. මොනවද කය පිළිබඳ නොහික්මුණුකම් කියලා දේශනා කරලා. වික්ෂුන් වශයෙන් දේශනා කරලා තියෙනවා. මහා සංඝයා මැද පළඟක් බැඳගෙන වාඩි වෙලා. එහෙම නැත්නම් පාදයක් උඩ පාද තියාගෙන වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ ආකාරයටම සිව් පිරිස මැද රජවරු මැද හෝ බ්‍රාහ්මණයෝ මැද හෝ සිටුවරු මැද හෝ ශ්‍රමණයෝ මැද එහෙම නැත්නම් Tamanට වඩා වැඩිහිටි පුද්ගලයන් මෙන්න මේ ආකාරයට නොයෙක් තුන් ආකාරයක දෙරෙන්නවා භෝජන ශාලාවට ගියාම මහල්ලන්ට ආසනය දෙන්නේ නැහැ වැඩි මහල්ලන්ට ආසනය දෙන්නේ නැහැ එහෙම නැත්නම් නවකයන් ඉන්න ආසනේ අහකට අල්ලනවා නැගිටිනවා මෙන්න මේ වගේම ජනතාගාරය නැත්තම් ගිනිහල් ගෙහි වැඩි දියුණු ඉන්න අවසර ගන්න නැතුව ගිනි වැඩි කරන. විශේෂව කලාතර දින දෙයක්. සාමාන්‍යයේ ශරීර උණුසුම් කරගන්න හදලා තියෙන ශාලාවක් ජනතාගාරය කියන්නේ. ඉතින් ඒ ගිනි වැඩි කරන. එහෙම නැත්තම් තියෙන ගිනි අඩු කරන කයම අහන්න වැඩි දියුණු ඉන්න. මේවා මොහික්ම සම්හරිත හදනවා. එහෙම නැත්නම් නහන තොටේදී ගංගා තීර්ථයන්හි හෝ නහන තොටේදී මේ තරුණයි මහලුයි කියලා හිතන්නේ නැතුව අවසර ගන්න නැතුව වතුරට බහින්න. ආපු ගමන් වතුරට බහින්න. වැඩි මහල්ලන්ට බාධා කරනවා, නවකයන්ට බාධා කරනවා. එහෙම නැත්නම් පින්ඳ පාතේ වඩිනකොට අග්‍රාසනය අග්‍ර උදකේ අග්‍ර පින්ඩ අග්‍රාසනය කියලා කියන්නේ ප්‍රධාන ආසනය. අග්‍ර උදකේ කියලා කියන්නේ පළවෙනි පිළිගන්න තැන. අග්‍ර පින්ඩය කියලා කියන්නේ පළවෙනි පිළිගන්න පින්ඩ පාත. මේ ලැබෙන්න ඕන වැඩි මහල. ස්ථිර භික්ෂුවට තමයි ලැබෙන්නේ. ඒ අග්‍රාසනය ලබා ගැනීමට සාමාන්‍යයෙන් මේ පිළිසඳා වදින්නේ භික්ෂුන් වස්තිරික වැඩිමහල් පිළිවෙල. නමුත් සමහර භික්ෂුන් ඒ වැඩි මාර්ග පිළිවෙලක් නැතුව තමන් පෙරට පෙරට ගමන් කරනවා. මෙයත් ප්‍රගල් භයක් හැමෙන් හඳුනනවා. කාය පිළිබඳ නොහික්කුණු කමක්. එහෙම නැත්නම් තමන්ගේ වැලමිටින් වැඩිහිටියන්ගේ වැලමිට නැත්නම් බාහුව වදිනාකාරයට ගමන් කරනවා. දරුසරුවක් නැතුව. එහෙම නැත්නම් ගෙවල් අතරට පිවිසියාම තමන් ඉස්සල්ලාම නිවෙස් වලට ඇතුළු වෙනවා. මෙන්න මේ ආකාරයේ දේවල් තමයි කය පිළිබඳ ප්‍රගල්භය. මේන් නිදීම අප්පගබ්බ යනෙන් හඳුන්වනවා. වචනය පිළිබඳ ප්‍රගල්භය තමයි සංඥා මැද්දේ හෝ පිරිස මැද්දේ හෝ නොසුදුසු වචන කියනවා. කොහොමද සංඥා මැද්දේ අවසර ගන්න නැතුව ධර්ම දේශනා කරනවා. කවුරුන් ප්‍රශ්නයක් ඇහුවාම වැඩිහිටි හාමුදුරුවෝ ඉඳද්දි අවසර ගන්න නැතුව තමන් උත්තර දෙන්නේ. ප්‍රශ්නේ විසඳන්නේ. එහෙම නැත්නම් ගෙවල් අතරින් ඉඳද්දි පින්ඳ පාතේ වඩිද්දි වගේ පින්ඳ පාතේ පිළිගන්නකම් සිටිද්දි හෝ අද මොනවද කන්නේ? අද මේවා කෑවොත් හොඳයි. ජනාධි වශයෙන් සමයයන්ට නුසුදුසු වචන පාවිච්චි කරනවා. ඉතින් ඒක යම්කිසි ගිහියෙකුට හවුනොත් අපහැරෙයි. ඉතින් මෙය වචනය පිළිබඳ ප්‍රගල්භයක් හඳුන්වනවා. ඉතින් මේ කය වචනයයි තියෙන දොරවල් දෙකෙන් මේ නොහික්මුල්කම් කරන විට ඇති වෙන සිතුවිලි වලට කියන මනෝපගබ්බ. ඉතින් මෙන්න මේ කය වචන මනස පිළිබඳව ප්‍රගල්භයෙන් නිදීමට කියන අපගබ්බ අපගබ්බෝ යන හඳුනන්නේ. කුලේසු අනුනුද්ධ යන හඳුනන්නේ මේ කුලයන්හි නොඇලීම. යම්කිසි දායක කුලයක් සමග සහලෝකී වීම. ඒ කියන්නේ දායකයන්ට දුකට කාරණයක් සිද්ධ වුණාම ඒ වික්ෂෝ දුක් වෙනවා නම් දායකයන්ට සතුටු වෙන්න කාරණයක් සිද්ධ වුණාම වික්ෂුව සතුටු වෙනවා. සහ නන්දි. දායකයෝ සැපවත් වුණාම තත් සැපවත් භාවයක් දැනෙනවා නම් දුකටපත් වුණාම දුක් වෙනවා නම් දායකයන්ට යම්කිසි කාර්යයක් යෙදුනහම ඒ කාර්ය ඉෂ්ට කිරීම සඳහා ඒ වික්ෂුවත් මහන්සි වෙනවා. අන්නේ වික්ෂුව ඒ දායක කුලේ ඇලිලා වාසය කරනවා කියලා සඳහන්. මෙන්න මේ ආකාරයේ ඇලීම අයින් කරගන්න. ඉතින් අපි මේ භික්ෂුවක් වශයෙන් මේ දේශනා කරලා තියෙන සූත්‍රය ගිහියන්ට අදාළ වෙන්නේ කොහොමද? අපගබ්බ සහ ලේ සංවිධානයේ දේශනා කරලා තියෙන ගුණාංග නැවත ඉදීමේදී අපට බලපාන උපාදාන ගමක්‍රමෙන් අවුල් කිරීම තමයි දේශනා කරලා තියෙනවා. පැවිද්දෙක්ට කියනවා නම් දායක කුලයක් කියලා කිව්වද ගිහියෙක්ට ඉන්නවා ඥාති කියලා කිව්ස. මිත්‍රයෝ කියලා කිව්ස. නැත්නම් සේවකයෝ කියලා කිව්ස. නොඑක් සමාජ මට්ටම් තියෙන තමන් ඉන්න තැන මිත්‍ර ඥාති කියලා කියන්නේ යම්කිසි ආහාරයක් ලැබුණහම ඒ අය සමග නම් ආහාරය ගන්න කැමති. යම්කිසි හොඳ දෙයක් ලැබුණාම බෙදා ගන්න කැමති ඒ අය. නිතර කතා කරන්න කැමති ඒ පුද්ගලයෝ එක්කන. නිතර දකින්න කැමති ඒ පුද්ගලයන් වන. අන්නේ පිරිසට ඇලිලා ඉන්නවා කියන තමයි දේශන. පින් කළත් පාදාන තියනවා නම් මේ පිරිස නිසා ඉපදෙන්නේ තර පිරිසක් වුණා. ඒ නිසා සංසාරයෙන් මිදීම ටිකක් දුර යනවා. මොකද පිරිස සමග ඉන්න තියෙන බලවත් කැමැත්ත නිසා. මොකද අපි උත්සාහ කරන්නේ ගර්භාෂයක සයනය කිරීම අවම කරන්න. මේ දේශනාව කියන්නේ අදුම ගන්න අනාගාමී වෙන්නේ. මේ ගර්භාෂයක සයනය කරන්නේ මොනේ? මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ මොනේ? ඒත් අපි කැමති ඒ පුද්ගලයෙක්ම ඉන්න ඒක අඩු කරගන්න පුළුවන් නේද? නිවන් දකින්න ඕනේ කියලා කිව්වට ඊට වැඩි තණ්හාවට අවශ්‍ය ඉතින් මෙන්න මේක අවබෝධ කරගෙන මොනවද අතහැරිය යුත්තේ කියලා කිව්වහම මුලින් සඳහන් කරා වගේ තමන්ගේ ඇඟ අය සහ තමන්ගේ ජීවිතය කියලා කියලා තියෙන්නේ ඊට අඩු මට්ටම් ඔක්කොම අතරින්න ඕන නිසා. ඒ කියන්නේ තමන්ගේ මිත්‍රයෝ ඥාති යනාදී වශයෙන් මේ පිරිස අනිවාර්යෙන්ම අතහැරලා තියෙනවා. අන්තිමට මේ කයයි මේ ජීවිතය දෙකම අතරින්න කියනවා. නිවන සාක්ෂාත් කරගන්න. මේ උපදේශ ක්‍රියාත්මක කරන්න නැතුව නිවන් දකින්න පුළුවන්. අන්න එහෙනම් බලන්න තමන්ගේ උපාදාන පොලිස් තියෙන ඒවා අයින් කරගන්නේ කොහොමද? මේ දෙවෙනි ගාන. යොදා ගැනීම කියන එක කියලා දෙන්න කිව්වොත් එහෙනම් තව ගොඩක් කියන්න තියෙනවා. උදාහරණ උදාහරණ කියනවා. ඒ ඉතින් වචනට වචනට වෙන වෙනම දවසරගෙන මහන්සි වෙනවා නම් හොඳයි කියලා මට නම් හිතෙනවා. නච කුද්ධං සමාතරේ කිංචි යේන විඤ්ඤෝ පරය උපදී. කුද්දං කියලා කියන්නේ කොඩා කියන එක. මෙතන කොඩා කියලා අදහස් කරන්නේ අර්ථ දෙකකින්. එකක් කුඩා වරදක්වත් කරන්නේ නැති බව. අනික් කාරණය තමයි වැරද්දක් නම් එය ඊටම පහත් නිසා කුඩා නිසා. අන්න ඒ ආකාරයේ කිසිම දෙයක් කිංචි කිසිම දෙයක් ලච කුද්ධ සමාචරයකින්චි යේන විඤ්ඤු පරයපදී යේන විඤ්ඤු කියලා කියන්නේ යම්කිසි දෙයක් කිරීමෙන් විඤ්ඤු කියන්නේ නුවණැත්තන් යේන විඤ්ඤු පරයපදී යොන් කියලා කියන්නේ යේන කියලා කියන්නේ යම්කිසි දෙයක් කිරීමෙන් විඤ්ඤු නම් වූ නුවණැත්තන් පරේ කියන්නේ අන්‍යයන්ට උපදෙයියු නිඳා කරනවා දොස් නගනවා අන් එවැනි ආකාරයේ කුඩා වරදක් වුවත් කරන්නේ නැහැ. කියන තමයි නච කුද්දං සමාචරයේ කිංචි. කියන්නේ සමාචරය කියලා කියන්නේ ඒ වැරදි ආකාරයට හැසිරීම. කිංචි කියලා කියන්නේ කිසියම් හෝ කුද්දං කියලා කියන්නේ කුඩා වරදක්වත් නොකියවන වශයෙන් හල නච කුද්දං සමාචරයේ කිංචි යේන විඤ්ඤු පරේ උපෝදේ යම් දෙයක් කිරීමෙන් නුවණැත්තන් අපිට නිඳා කරනවා නම් මෙන්න මේ විදිහට මෙන්න මේ උපදේශ ක්‍රියාත්මක කිරීමේදී ඒ පුද්ගලයන්ට සිද්ධ වෙනවා යම්කිසි කාය කර්මයක් කිරීමට ප්‍රථමයෙන් මේ කාය කර්මය කිරීමෙන් නුවණැත්තෝ මට නිඳා කරයිද කියලා කල්පනා කරන වෙලාවට සිද්ධ වෙනවා මම මේ කරන වැඩේ නැත්නම් මේ ක්‍රියාව නුවණැත්තන්ගෙන් නින්දා ලැබීමන සුසු ක්‍රියාවක්ද? ක්‍රියාව කිරීමෙන් පසු ආවර්ජනය කරනකොට තමන් බලනවා මේ ක්‍රියාව සිද්ධ කිරීමෙන් නුවණැත්තෝ මට නිඳා කරයිද රහතන් වහන්සේලා ආර්යෝ සත්පුරුෂයෝ මට නිඳා කරයිද මෙන්න මේ ආකාරයට <clears throat> යම්කිසි කාය කර්මයක් කරද්දී වචී කර්මයක් කරද්දී හෝ මනෝ කර්මයක් කරද්දී ඒ පුද්ගලයාට හිතන්න පුළුවන් නම් ඒ කර්මය කිරීමට පෙර කර්මය කිරීමේදී සහ කිරීමෙන් පසුව තමන්ට නුවණ තුනින්දා කරයිද මෙන්න මේ ආකාරයට හිතන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ සුළු වරද්දක්වත් සිද්ධ වීමේ සම්භාවිතාවක් නැති වෙනවා. ඒ කියන්නේ ඉතා පිරිසිදු කාය වාක් මනෝ කර්ම සහිත බුද්ධලෙක් බවට පත් වෙනවා. මේ උපදේශය තමයි මේ තේ මේ ගාථා පද දෙකෙන් දීලා තියෙනවා. නච කුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිපෝදි. සුඛිනෝවා හේමිනෝ හොන්තු. සුඛිනෝවා කියන්නේ සපවත් වූ සිතත්වෝ එක්වා. කියන්නේ මෛත්‍රී කරන ආකාරය පැහැදිලි කරා. මුලින් පැහැදිලි කරා කුමක්ද මේ දේශනාව කියලා. නිවන සාක්ෂාත් කිරීමට එහෙම නැත්නම් අභිසමය කිරීමට පුද්ගලයේ කළ යුතු කුසල් මොනවද කියලා තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න ආකාරය සක්කෝ උජූච යනුවෙන් කුලේස අනනුබුද්ධෝ දක්වා පැහැදිලි කරනවා. ඒ වඩාත් තහවුරු ලෙස ඒවායේ සීමාව පැනෙවුවා. නච කුද්දං සමාජරේ කිංචීය. යේන විඤ්ඤූ පරේ පුදුඤ්ඤන. ඉතා කුඩා වරදක්වත් කරන්න බෑ. රහතන් වහන්සේලා හෝ ආර්යෝ හෝ සත්පුරුෂෝ නිඳා කරන. ඉන්පසුව මෛත්‍රී කරන ආකාරය පැහැදිලි කරනවා. සුඛිනෝවා සුඛිනෝ අත්තානං පරිහරාමි සපවත් වූ ආත්මයක් පරිහරණය කරන්නේ. එතකොට Taman තමයි තියෙන්නේ. නැත්තම් අන්‍යෝ සපවත් වෙත්වා එනවෙන් අන්යන්ට මෛත්‍රී කියනවා. තමයි මේ පළවෙනි ක්‍රමය. සපවත් භාවය. ඡේමිනෝ හොන්. ඡේමයට පැමිණීම. කුමක්ද මේ ඡේමය? නිර්භය ස්ථානයට තමයි ඡේම භූමිය කියන්නේ. කාන්තාරයට විරුද්ධ ස්ථානය නැත්නම් කාන්තාරයේ තියෙන සියලු භය නැති ස්ථානය තමයි ඛේමය කියලා කියන්නේ. ඛේම භූමිය. කාන්තාරයේදී ස්වභාවික උපද්‍රව වලට ලක් වෙන්න දැඩි ප්‍රවණතාවයක් තියෙනවා. කුණාටු එහෙම නැත්නම් හිඳා බහින වැල් ඇති තැන් ඒ කියන්නේ ප්‍රදේශයේ පිටින්ම හිඳා බහින. එහෙම නැත්නම් ඡන්ද මුර්ගයන්ගෙන් වන අනතුරු නැත්නම් දරුණු සත්ත්වයන්ගෙන් අනතුරු කුණා ආහාර නොමැතිකම් ජල නොමැතිකම් ඒක සාපපාසා දෙකෙන් වෙන ගැහැට ඊට අමතරව අමනුෂ්‍ය ආදී භය යක්ෂයන්ගෙන් සාමනුෂ්‍යයන්ගෙන් වෙන වෝදී මෙන්න මේ ආකාරයට නොඑක් වර්ගයේ උපද්‍රව තියෙනවා කාන්තාර. පාර වර්ධින්න පුළුවන්. හිමක් වුණක් පේන්නේ නැහැ. Taman පැමිණි දිශාව බැලුවහම වෙනස් කරලා අඳුර ගන්න අමාරුයි. මොන දිශාවෙන්ද ආවේ? යන දිශාව බැලුවහම වෙනස් කරලා අඳුර ගන්න අමාරුයි. හැම ප්‍රදේශයෙම එක වගේ. සමානතෙන් ගොඩක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ සම්පූර්ණයෙන් අසරණ ස්වභාවයක් අතරමං වූ ස්වභාවයක් තියෙනවා සියලු බය සහිත ස්වභාවයක් තියෙනවා මේ කාන්තාරේ. නමුත් ക്ഷേම භූමිය නම් වූ ස්ථානයේදී ආහාර හිඟකමක් නැහැ. ජලය හිඟකමක් නැහැ. රෞද්‍ර සතුන්ගෙන් උවදුරු සිද්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය බය නැහැ. හිසට වහලක් එහෙම නැත්නම් සෙවණක් තියෙන පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒ නිසා කාලයක් වුණා ජීවත් වෙන්න බය නැතුව පුළුවන්. මෙන්න මේ සියලු භය නැතින ස්ථානයට තමයි ക്ഷേම භූමිය කියලා කියන්නේ. මේ ക്ഷേමයට පැමිණෙත්තා කියලා කියන්නේ Tamanට කියනවා නම් මම නිර්භය වෙම්වා කියන. අනුන්ට කියනවා නම් අන්‍යෝ නිර්භය වෙත්වා. සියලු භයෙන් මිදෙත්වා කියන. මෙයක් තව මෛත්‍රී ඥානය වඩන ආකාරය. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත. සියලු සත්වයෝ සපවත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා. ඒ කියන්නේ සියලු සත්වයෝම සපවත් වූ ජීවීන් බවට පත් වෙත්වා. සපවත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා කියන මේ තමයි මෛත්‍රී භාවනාව වඩන විදිහ. මේ පද දෙකෙන් තමයි මෛත්‍රී උපදේශය පටන් ගන්න. මේ සූත්‍රයේදී මෙත්තා භාවනාව පිළිබඳ උපදේශය පටන් ගන්න මේ පද දෙකෙන්. මේ ක්‍රමය නැත්තම් සබ්බේ සත්තා සුඛිනෝ හොන්තු වශයෙන් හෝ හේමිනෝ හොන්තු වශයෙන් හෝ සුපිකත්තා හොන්තු වශයෙන් හෝ කියලා ක්‍රම තුනක් සඳහන් කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව වඩන්න මෙතන. මේ ක්‍රමයට අර්පණා தත්ත්වයට පත් වෙනකම් කරන්න කියනවා මේ ස්ථානයේ. අර්පණා කියලා කියන්නේ ඥාන මට්ටම් වලට එනකම්ම උපදේශය මෙච්චරයි. මෙතනින් එහාට තියෙන්නේ ඉන් එහාට කරන්නේ. කෙටියෙන් මෙත්තා භාවනාව දේශනා කරපු බුදුරජාන් වහන්සේ මේ පරිදක විස්තර කිරීම වශයෙන් යේ කේචි පාන භූතත්ති යන ආදිවසේ නැවත විස්තර කරනවා. මේ සියලු සත්‍යෝ කියන්නේ කාටද? අනාදී වශයෙන් මෙතන කියනවා යම් කිසි ප්‍රාණියෙක් හෝ භූතයෙක් ඉන්නවා. මේ ප්‍රාණී කියලා කියන්නේ පණ තියනවා කියන්නේ. භූත කියලා කියන්නේ ඉපදිලා ඉවරයි කියන ඉපදෙන්නේ නෙමෙයි ඉපදිලා ඉවරයි. මෙතන විශේෂයෙන් මේ ප්‍රාණ නැත්නම් භූත යන පද දෙක දේශනා කරන්නේ මල සත්‍යයේ කරුණු කිරීමේ මෛත්‍රී දාන සමාදින්න බැහැ කියලා කියනවා. ඒ නිසා ආන භූත නැත්නම් අන තියෙන හෝ ඉපදිලා ඉන්න සත්‍ය අරමුණු කරන්න කියලා විශේෂ උපදේශයක්. අන්න සත්‍ය කලින් ජීවත් වෙලා හිටිය සත්තු එහෙම ගන්න බෑ. මේකට හොඳ උදාහරණයක් වෙන සිද්ධ මාර්ගයේ එක්තරා භික්ෂුවක් මෛත්‍රී ඥානයට සමාවිනවා. පහසුවේ. නමුත් පස්සේ කාලයක ඒ භික්ෂුව දැනගන්න හම්බෙනවා තමට මේ කලින් සමාදින මෛත්‍රී දාන සමාදින්න බෑ කියලා. ඉතින් උන්වහන්සේ වෙනත් වැඩිහිටි ස්ථීර භික්ෂුවක් ළඟට ඉතින් අහනවා ස්වාමීනි මම අපහසුවකින් තොරව මෛත්‍රී ධර්ම සමාදිනවා. නමුත් මට දැන් ඒ ධර්ම සමාදින්න බෑ. එතකොට ආචාර්ය වහන්සේ අහනවා කුමක්ද මුලේ අරමුණ? මෛත්‍රී ධර්ම අරමුණ. ඒ විශ්වදින මගේ ආචාර්ය වහන්සේ. ඉතින් ඒ දෙවිතුහානෝ දැන් මේ ආචාර්ය වහන්සේත් දැන් මේ ආචාර්ය වහන්සේ මේ කි. උන්වහන්සේ වැඩින් වැද්දී උන්වහන්සේ අරමුණු කරලා මෛත්‍රී දාන සම්බඳුනට උන්වහන්සේගේ නියයාවෙන් හෝ අභාවයට පත්වීමෙන් පසුව ඒ අරමුණ අරගෙන නැවත මෛත්‍රී දාන සම්බඳින්න බෑ. මෙන්න මේ උපදේශ අනුව තමයි විග්‍රහ කරන්න වෙන්නේ. ඒකේච පාන භූතත්ති. කවුද මේ යම්කිසි පානීය කරභූතයක් කර කියන්නේ කියලා ක්‍රම ගණනාවකට ප්‍රභේදගත කරන පෙනෙනවා. සසාවා ථාවරාවා අනවශේෂා ක්‍රමය. සසාවා නම් තැති ගන්නා සුළු සත්‍ය. ථාවරායයෙන් කියන්නේ තැති නොගන්නා සුළු සත්‍ය. ඒ කියන්නේ ථාවර කියන්නේ රහතන් වහන්සේට විශේෂ වචනයක්. දේශනා. රහතන් වහන්සේ පැතිගන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. ඉතින්ද උන්වහන්සේ ස්ථාවරයි. ඒ ස්ථාවරා කියන්නේ රසාවා කියලා කියන්නේ පැතිගන්න සත්. මේ රසා කියන වචනයෙන් සහ ආවර වචනයෙන් සත්‍ය ප්‍රවේදකට කළාම සත්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා කියන අනවශේෂ. ඉතුරුුනේ නැහැ. සත්‍යය ප්‍රවේදකට කරනවා සති ගන්නාසුදු සත්‍යෝ සහ සති නොගන්නාසුදු සත්‍යෝ. ඉතුරු නොකොට සියලු සත්‍ය. පළවෙනි කර. දීඝාවායේ මහන්තාව මජ්ක්‍ධිමා රස්සඛානුක සූලා යන්නේ තව ක්‍රමයක්. පළවෙනි ක්‍රමේ දීඝ මහන්ත දීඝ කියලා කියන්නේ දිග සත්‍ය. නාගයෝ ඉතා දිග මත්ස්‍යෝ කලගොයි ආදී දිග සත්වෝ තමයි දීග කියලා කියන්නේ. මහන්ත කියලා කියන්නේ ජලයේ ඉන්න ඉතා විශාල සත්වයෝ වගේ. එහෙම නැත්නම් පෘථිවි තලයේ ඉන්න ඇත්තු අලි වගේ සත්වයෝ. එහෙම නැත්නම් අසුරයෝ වගේ ඉතා විශාල ඇඟවල තියෙන සත්වයෝ. මජ්ජිමා කියලා කියන්නේ අශ්වය මුව ඌරු යනාදි වශයෙන් මධ්‍යම ප්‍රමාණ සත්ත්ව. රස්සකානුක තූලයන්ෙන් හඳුනන රස්සක අනුක තූලයන්ෙන් සංදීලා තමයි රස්සකානුක තූලයන්. රස්සක කියන්නේ මිටි සත්ත්වය. වාමනය වගේ මිටි සත්ත්වය. අනුක යන්නේ සඳහන් කරන්නේ පියවිහැට පේන්නේ නැති මස් ඇහැට පේන්නේ නැති ජලයේහි වගේ ස්ථානවල ඉන්න සුද්ධ සත්වය. සූලායනෙන් සඳහන් කරන්නේ සිප්පි බෙල්ලෝ එහෙම නැත්නම් දැස්බෑවෝ වගේ වටකුරු ස්වභාව තියෙන සත්වය. මේ සත්වයන්ගේ හැඩ අනුව කොටස් කිරීමක් තමයි මෙතන දකින්න ලැබෙන්නේ. නැවත විස්තර කරනම් දිත්තාවායේව අද්දිත් පෙනෙන සත්තු සහ නොපෙනෙන සත්තු. යේච দূරේ වසන්ති යේච අවිදූරේ වසන්ති. යම් සත්‍යෙක් ගුරු වාසය කරනවාද? යම් සත්‍යෙක් ළඟ වාසය කරනවා. යේච দূරේ වසන්ති අවිදූරේ. එන්නේ ඉති කරලා කියන්නේ ඒක. භූතාවා සම්භවේසීවා භූත කියලා කියන්නේ මුලින් විස්තර කරපු ආකාරයට ඉපදිලා ඉන්නේ. ඉපදිච්ච සත්ත්ව. සම්භවේසී කියලා කියන්නේ ඉපදෙමින් ඉන්න සත්ත්වය. විතර තුල ඉන්න සත්වයෝ එහෙම නැත්නම් මව් කුසට ඇවිල්ලා මව් කුසෙ පිට වෙලා ඉන්න සත්වයෝ. යනාදි වශයෙන් මේ ඉපදීම නම් වූ ක්‍රියාවලිය යෙදිලා ඉන්න සත්වයෝ. නැතුව මායානේ කියන වගේ මේ අන්තරාභවිකෝ නෙමෙයි. මේ ථෙරවාද බුදුදහමේ අන්තරාභවිකෝ සඳහන් වෙන්නේ නැහැ. අන්තරාභව වාදේ මොග්ගලී පුත් විශ්වමහරහතන් වහන්සේම ඒ මතය විග්‍රහණය කරලා දිනවා නැති කරලා දිනවා. මහරහතන් වහන්සේලා වැඩි ඉන්න කාලෙදී. මේ ධම්ම සංගායන. නමුත් ඒ මිත්‍යා අදහස නැවත නැවත මේ තේරවාදයේ තුලට කාවද්දන උත්සාහ කිරීමක් දකින්න ලැබෙනවා. තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණනක් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා මේ සිත් කියන ශක්ති විශේෂ. මේ සිත් තප්පරයට කෝටි ප්‍රකෝටි ගණනක් ඇති වෙද්දී යම් කිසි සිතක් සුදු සිතක් නම් ඒ ළඟම තියෙන සිත ප්‍රසන්න සිතක්. ඒ කියන්නේ යම් කිසි සිතකින් මේ ශරීරයෙන් චුත වෙනවා නම් මේ පංචස්කන්ධයෙන් චුත වෙනවා නම් නැවත අලුත් පංචස්කන්ධයක ප්‍රසන්න සිත හට ගන්නවා. කාල පරතරයක් නැතුව කියලා තමයි ථෙරවාදී බුද්ධහන් සඳහන්. එම නිසා මේ සමහරු මේ සම්භවේසී කියන වචනය අන්තරා භවිකය සම්බන්ධ කරලා විස්තර කරන නිසා මම විශේෂයෙන් සඳහන් කළේ මුල් පිසු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සුඛිනෝ හොන්තු හේමිනෝ හොන්තු සුඛිතත්තා හොන්තු කියලා මේ ක්‍රම තුනට මෙන්න මේ සත්ත්ව ප්‍රභේද වලට වෙන වෙනම මෛත්‍රී ධර්ම දේශනා කරනවා. ඉන්පසුව මෛත්‍රී භාවනා විදි නැවත දේශනා කරනවා. කොහොමද? නපරෝ පරං නිකුබ්බේත පරෝ පරං කියන්නේ කෙනෙක් තව කෙනෙකුට නිකුබ්බේත යන හඳුන්වන්නේ වංචා කරන්න දෙපා. න තරෝපරං නිසුද්ධ කියන්නේ කෙනෙක් තව කෙනෙක්ට වංචා කරන්න එපා. කෙනෙක් තව කෙනෙක්ට වංචා කරන්න එපා. නාති මඤ්ඤේත අතිමඤ්ඤේත කියන්නේ නින්දා කිරීම. නාති මඤ්ඤේත කියන්නේ නින්දා නොකිරීම. හත්සකි නං කංචි හත්සකි කියලා කියන්නේ කිසි තැනකදී කංචි කියලා කියන්නේ කිසියම් ආකාරය පුද්ගලේ තව පුද්ගලයෙක්ට නිඳා නොකරත්වා ගමෙහි හෝ නිගමෙහි හෝ ක්ෂේත්‍රෙහි හෝ ඥාතීන් මැදෙහි හෝ පුද්ගලයන් මැදෙහි හෝ ඒ යම්කිසි ස්ථානයේ කිසියම් ආකාරයකින් අවමන් නොකරත්වා කියන කල්පන. කලින් තමයි කෙනෙක් තව කෙනෙක්ට වංචාවක් නොකරත්වා රැවටීමක් සිද්ධ නොකරත් නොරවටාවා කියන එක තමයි පළවෙනි. දෙවෙනි එක තමයි නින්දා නොකරත්. ව්‍යා රෝසන පටිඝ සංඥා. ව්‍යා කියලා කියන්නේ කයෙන් හිරිහැර කිරීම. නැත්නම් අතින් පයින් හෝ යම්කිසි ආකාරයකින් හිරිහැර කිරීම. ගැසීම යන ආහාර දීම ආදී. රෝසනායනෙන් කියන්නේ වචනෙන් ප්‍රතිහර කෙරෙන්නේ. පස්ස වචනෙන් ප්‍රතිහර කෙරෙන්නේ. පටිඝ සංඥා. ඒ කියන්නේ මනසින් ද්වේෂය පැතිරීම නැත්නම් ද්වේෂය ඇති කර ගැනීම. පටිඝ සංඥාව කියලා කියන්නේ අරමුණෙහි අකමැති ඇති සංඥාව. ද්වේෂයට නම පටිඝය කියන්නේ. ව්‍යාරෝසන පටිඝ සංඥාවෙන් කියන්නේ පහර දීම, අප්‍රිය වචන කීම සහ මනසින් ද්වේෂ කිරීම. කියන තුන. නාඤ්ඤ මඤ්ඤස්ස අඤ්ඤ මඤ්ඤ කියලා කියන්නේ කෙනෙක් තව කෙනෙක් කියන එක. දුක්ඛ මිච්ඡය දුක්ඛ කියලා කියන්නේ දුක. ඉච්ඡය කියලා කියන්නේ කැමති වීම. න පදේ එපා කියලා කියනවා. කෙනෙක් තව කෙනෙක්ගේ දුකක් කැමති වෙන්න එපා. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කෙනෙක් තව කෙනෙක්ගේ දුකක් කැමති නොවේවා. එනේ නැවත මේ මෙනෙහි කරන ආකාර වශයෙන් ප්‍රභේද කර කරනමයි. කෙනෙක් තව කෙනෙක්ව නොරවටීම කෙනෙක් කොතැනකදී හෝ කිසියම් ආකාරයකින් තව කෙනෙක් නින්දාවට පත් කිරීම පහර දීමෙන් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ද්වේෂය පැතිරීම කෙනෙක් තව කෙනෙක්ගේ දුක කැමති වීම කියන කාරණයට විරුද්ධව සිතිවිලි වැඩි වීම තමයි මේ මෛත්‍රී. ඉන්පසු දේශනා කරනවා කුමක්ද සීමා? මේ වඩන මෛත්‍රී සීමාව මොකක්ද? මාතා යථානියම් පුත් මෞඛේ යම් ආකාරයක තමන්ගේ එකම පුත්‍රයා මාතා යථානියම් පුත්තං ආයුස ඒක පුත්‍ර මනුරා. තමන්ගේ එකම පුතාව තමන්ගේ ජීවිතය පවා පරදුවට කියලා රකින්නවා. ඒවන්ති සබ්බ භූතේසු මෙන්න මේ ආකාරයට සියලු විකුදුණු සත්‍යයන් කෙරෙහි මානසම් භාවේ අපරිමාණ මේ මෛත්‍රී මනස වැඩි යුතු අප්‍රමාණ ලෙස මෙත්තංච සබ්බ ලෝකස්මි මේ ආකාරයට මෛත්‍රිය වඩන සියලු ලෝකේ මානසම් භාවයේ අපරිමාණ මනස වඩනවලු අප්‍රමාණ ලෙස උද්ධං අධෝච තිරියං උද්ධං කියලා කියන්නේ උඩ දිසා අධෝ කියලා කියන්නේ යට දිසා තිරියං කියලා කියන්නේ තිරසට ආත්පසින් තමන්ගේ වටේ තිරස අසම්බාධං අවේරං අසපත්තා අසම්බාධං කියන්නේ බාධා නැතුව අවේරං කියන්නේ වෛරයක් නැතුව යන ආකාරය අසපත්තං කියලා කියන්නේ සතුරු නැති වෙන ආකාරය ඒ කියන්නේ මේ දිසා අනුව පැතිරවීම දිසා අනුව මෛත්‍රී පැතිරවීම කියන තව ක්‍රමයක් මෙතන දේශනා කරන්නේ ඒ ක්‍රමේදී එක්තරා දිශාවකට යම්කිසි පුද්ගලයෙක් මෛත්‍රිය වඩාගෙන යනකොට Tamanට අකමැති මෛත්‍රිය වැඩිමට අපහසු පුද්ගලයෙක් හම්බුනහම ඒ පුද්ගලයා Tamanගේ මෛත්‍රී චිත්තයට බාධාවක්. ඒ පුද්ගලයා පිළිබඳ තියෙන ද්වේෂය නැති කර ගැනීමෙන් ඒ බාධාව නැති කරගත්ත එක අසම්බාධං. ඒ පුද්ගලයා Tamanගේ සිතේ වෛරයක් ඇති කරගන්න සමත්. ඒ වෛරය නැති කරගත්තම අවේරං වෙනවා. වෛරය නැති වෙනවා. ඒ පුද්ගලයා තමන්ගේ සතුරේ. ඒ සතුරු භාවය නැති කරාම අසපත් සංඥා. ඒ නිසා මේ දිසානු වැඩිීමේදී සියලු බාධාවල් වෛරයන් සහ සතුරන් නැති කර වැඩිම තමයි මෙතන දේශනා කරන්නේ. තික්ඛං තරං නිසින්නෝවා. තික්ඛං කියලා කියන්නේ පිටගෙන ඉන්න. තරං කියලා කියන්නේ සක්මන් කරනවා නැත්නම් ඇවිදිනවා. නිසින්නෝවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. සයානෝවා කියලා කියන්නේ ඇලවෙලා ඉන්නවා. සයනය කරනවා. කොහොමද යාවතස්ස විගත මිද්දෝ යම්තාක් නිදිමත නැද්ද? සයනය කරද්දි නිදිමත හැදෙන තෙක් මේ දේශනා කරන්නේ මෛත්‍රිය කළ යුතු ඉරියව් සහ වේලාව ඉතුරු නොකටම දේශනා කරනවා. සියලු කල්හි කරන්න ඕන කියන එකයි මේකෙන් අදහස්. පිටං තරං නිසින්නෝවා සයානෝවා යවතස විරති විද්දේ. හිටගෙන සිටින විට සක්මන් කරන විට ඉඳගෙන ඉන්න විට සයනය කරන විට යම් තාක් නිදිමත නැද්ද? ඒ තාක් කල්ම මෛත්‍රිය කළ යුතුයි. මෛත්‍රිය වශයෙන් අදිස්ථාන කර යුතුයි. කොහොමද කියන්නේ? ඒකං සතින් අදික්ඛි තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමි. ඒකං සතින් අදික්ඛි මෙන්න මේ වගේ සිහියෙන් අදිස්ථානෙන් ඉන්නවා. මේ මෛත්‍රී භාවනා අදිස්ථානෙන් ඉන්නවා. බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු බ්‍රහ්මමේතං කියන්නේ මේ බ්‍රහ්මයන් විහාරයක් වාසය කිරීම උතුම් වූ ආර්යයන් වහන්සේලාගේ වාසය කිරීම මේ සඳහන් කරන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා දේශනා ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් පළවෙනි එක තමයි මෛත්‍රිය මෙන්න මේ ආකාරයට යම්කිසි බුද්ධලේ සතර ඉරියව්වෙන්ම මෛත්‍රී කරනවා නම් මෛත්‍රී අදිෂ්ඨානය පවත්වනවා නම් එය බ්‍රහ්මයන්ගේ වාසය කිරීමක් නැත්නම් උතුම් වූ රහතන් වහන්සේලාගේ බඳු වාසය කිරීමක් කියලා ඉද මාහු මෙය ප්‍රකාශ කරන ලදී ආහු කියන්නේ ප්‍රකාශ කරන ලදී කවුද ප්‍රකාශ කරන්නේ උතුම් වූ වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තමයි මේක ප්‍රකාශ කරන්නේ යම් කිසි පුද්ගලෙක් මේ ඒරියාව හතරෙන් මේ මෛත්‍රී අධිස්ථානයේ පවත්නවා නම් ඔහු බ්‍රහ්මයෙක් වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ වැඩේ. එය බුදුරජාන් වහන්සේ විසින් ප්‍රකාශ කරයි. දිට්ඨිංච අනුපගම්ම සීලව. මිත්‍යා දෘෂ්ටියට හැන්නේ නැතුව මොකද්ද? සීලවා කියලා කියන්නේ ඔහු හික්මෙනවා නම් මිත්‍යා දෘෂ්ටි ප්‍රමිනේ නැති. අනුපගම්ම සීලව කියන්නේ දෘෂ්ටියට නොපමින ඔහු සිල්වත් වෙනවා නම් කොහොම දෘෂ්ටියට පැමිණෙන්නේ නැත්තේ? යම්කිසි පුද්ගලයෙක් තමන් කලින් හිටියට වඩා හොඳ දෙයක් ලැබුණාම ස්වභාවිකව මේක හොඳයි කියලා හිතනවා. සාමාන්‍ය පුතග්ජනෙකුට නම් කලින් අනුභව කරපු කෑමකට වඩා හොඳ රසවත් කෑමක් කන්න ලැබුණ එදා ඉඳලා අර ආහාරයම තමයි අනුභව කරන්නේ. මොකද ඒක හොඳයි කියලා හිතනවා. තමන් ඉන්න නිවසට වඩා හොඳ නිවසකට යන්න ලැබුණොත් ඊට පස්සේ උඩ යන්න හිතෙන්නේ ඒ වගේ නිවසකටම තමයි. ඒක හොඳයි කියලා හිතෙනවා. නමුත් මේ කාම අරමුණු වලට වඩා අතිශයින් ප්‍රනීත වූ සැපයක් කියනවා ධානයන්. ඒ ධානයන්ට සමවැදිලා සපවත් වූ පුද්ගලයාට කාම අරමුණු ගැන හිතෙන්නේ නැතරම් සැපයක් තියෙනවා කියලා කියනවා. උදාහරණයක් විදිහට ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. සිද්ධාර්ථ ගෝස්තමන් වහන්සේ තමන්ගේ විහි කාලයේ විඳපු සැප සාමාන්‍ය එනකොට හිතාගන්නත් බැරි සැපයක් විඳලා තියෙනවා. නමුත් උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් පසුව ප්‍රථම ධ්‍යාන සම්වැදුනහම තමන්ගේ කලින් විඳපු කාම සැප රෝගයක් මෙන් වැටෙනවා. ඒ කියන්නේ දැන් තියෙන ප්‍රථම ඥාන සැපත් එක සසඳනකොට කලින් ඉඳපු කාම සැප නිදිගම ලඩක් කියනවා. ඒ සැපේ මට්ටම කියන්නේ. ඉතින් මේ මෛත්‍රී ඥානය සම්බන්ධන පුද්ගලයාටත් මේක වෙන්න පුළුවන්. මේ තරම් උසස් සැපතක් ලැබුණාම මෙය හොඳයි. මේ තන හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අන්නේ මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නේ නැතුව ඔහු සිල්වත් වුණොත් එතනින් හික්මුණොත් දිත්තේච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ අන්න එහෙම ඒ ඔහු හික්මුණොත් දර්ශන සම්පත්තිය උට ලැබෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. දස්සනේන සම්පන්නෝ කියන්නේ දර්ශන සම්පත්තිය උට ලැබෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් කාමේසු විනය ගේධං කාමයන්හි වැඩි විජු බව විජු බව ඇතැරලා විජු බව නැති වෙනවා. විනය තපස් වෙලා හික්මිලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේති නැවත ජාති වශයෙන් ඉපදීම් වශයෙන් ගර්භාෂයක සයනය කරන්නේ නැහැ. දැන් නැවත දිව්‍ය මනුෂ්‍ය ලෝකවල ඉපදෙන්නේ නැහැ කියන කප්පෙටපත් වෙනවා. උන්වහන්සේ අනාගාමී කප්පෙටපත් වෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාව අපිට පැහැදිලි වෙනවා බුදුරජාන් වහන්සේ පෘථග්ජන භාවයේ සිට අරහත්ත්වයට දක්වාම එහෙම නැත්නම් අවම වශයෙන් අනාගාමී තත්ත්වයට දක්වාම ප්‍රතිපදාව පැහැදිලි කරපු උතුම් වූ සූත්‍ර ධර්මයක් බව. මේ සූත්‍ර දේශනාව හොඳින් අවබෝධ කර ගැනීම අර්ථය තමා කෙරෙහි අදාළව අවබෝධ කර ගැනීමෙන් තමාගේ ජීවිතේ යොදා ගැනීම උතුම් වූ ආර්ය ඵල සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සමග දෙවියන් සරණයි.